ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ භාවනා වැඩමුළුවේ පස්වෙනි දවසේ මේ අවස්ථාවේ අපි මුල පුරන්නේ පස්වෙනි ධර්ම දේශනාවටයි උචාශිරු දිනාම tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවතු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි උබ්බංගමා හෝති කතංච භික්ඛවේ සම්මා දිට්ඨි උබ්බංගමා හෝති ඉද භික්ඛවේ මිච්ඡා ජීවං මිච්ඡා ජීවෝති පජානාති සම්මා ආජීවෝ සම්මං ආජීවෝති පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිටුමත් අපි භාවනා වැඩමුළුවට සුතමී අනුග්‍රහයක් වශයෙන් පවත්වන මේ ධර්ම දේශනා දිනපතා දායක ධර්ම දේශනා චාරිත්‍රාක් විදිහට දේශනා මාලාවක් විදිහට පවත්වන්නේ ඉතින් අපි මේ මේ වැඩමුළුවේ දේශනා මාලාවේ පස්වෙනි දේශනාව මේ සියලුම දේශනා සඳහා අපි ඉස්සරහින් කියාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වචන සූත්‍රයක් අපිට කියනවා මහා චත්තාරීචක සූත්‍රය කියලා. ඉතින් මේ චත්තාරීචක සූත්‍රය තියෙන්නේ ආරියස්ටයින් මාර්ගයේ පිළිබඳ විස්තරයක් ඒ වගේම ඒ අතර තියෙන මේ අන්තර් සම්බන්ධතාව නැත්නම් පටිච්චසමුප්පාදයේ ආයක බොහොම ලස්සනට පෙන්නලා දෙනවා. ඉතින් අපි බැලුවේ ඒකේ තියෙන මූලධර්මමය රසයටත් අමතරව භවනා ජීවිතයකට ඒකේ තියෙන සම්බන්ධකම ප්‍රායෝගික සම්බන්ධකම සලකා බලන්නයි. ඉතින් යනවා අපි ක්‍රමානුකූලව සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන මේ අංගයන් ගැන සාකච්ඡා කරමින් සිටියේ අපි හවස ධර්ම දේශනාවේදී ඒ සම්මා කම්මන්තය නැත්නම් යහ කර්මාන්තය නැත්නම් වෙන විදිහට කියනවා නම් කායික ක්‍රියා කායික සුචරිත කොහොමද මේ මාර්ගාංගයක් වෙන්නේ එහෙම නැත්නම් කාය දුස්චරිත නැත්නම් මිච්ඡ කර්මන්ත කොහොමද කෙනෙකුගේ සීල සමාධි ප්‍රඥා පරිහානියට හේතු වෙන කියන එකයි සාකච්ඡා කරමින් හිටියේ ඉතින් ඒක සඳහා අපි දවස් හතරක් විතර වගේ විස්තර කරා. ඒ කරනකොට තේරෙනවා මේ ක්‍රමයෙන් තමයි කෙනෙක් තමන් තුළ සාමාන්‍ය ජීවිතයක පවතින ඒ වර්ධි කායික ක්‍රියා වෙන කෙනෙකුගේ මෙහෙවීමකින් තොරව තමා වාසයේ මේක දැනගෙන ඒකෙන් තමන්ට වෙන ආධිනව සලකලා ඒ කෙනා ඒ වෙනුවට ਸਰවඥ ශාසනයක ਸਰවඥාන්සේ විසින් දේශනා කරන යහ කර්මාන්ත නැත්නම් කාය සුචරිත ඒ වෙනුවට ආදේශ කිරීම සඳහා ගන්න ප්‍රයත්නය තමයි මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. එහෙම නැත්නම් භ්‍රමචර්ය ජීවිතය කියන්නේ. ඉතින් ඒක සංසාරේ පුරාවට තනි වෙදී ආපු තණ්හා මාන දිට්ඨි භරිත කායික ක්‍රියා ක්‍රමයෙන් ඒ සම්මා කම්මන්තයට පරිවර්තනය කරනවා කියන එක ඉතාමත්ම ප්‍රවේශමෙන් කරන්න ඕනේ මොකද හේතුව ඒ තරම් කල් මේ අපේ ජීවිතය අවසංසාරගත ක්‍රම අනුව ආශේ ධර්ම අනුව අනුශේ ධර්ම අනුව ඒ ක්‍රියාවන් ගොඩක් කාලවට ඒ සංසාරක අවශ්‍ය කරන වූ අකුසල් වස් කරන තාලටයි හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් මුචා කම්මන්තට නැත්නම් කාය දුච්චරිතවට ගැළපෙන විදිහට හැදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩාක් කාලයක් එක ඇටුම් බහලා සිද්ධ වෙලා තියෙන නිසා ශරුවචන් වහන්සේ හැර සීලම සාස්ෘණ වහන්සේලා විශ්වාස කරා ඒක මෙලේ ජීවිත කරන්න බෑ කියලා. ඒ තරමට මේක මේ පරිදි පැත්තට ගිහිල්ලා තියෙන්නේ. නමුත් ශරුවචන් වහන්සේ ඉස්සල්ලාම මේ විප්ලවීය විදියට කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියන ක්‍රමයට ගිහිල්ලා හරියට ක්‍රම වේදය දන්නවනම් කොච්චර කල් පරණ වුණත් මේක සුද්ධ කරන්න පුළුවන් මේ ජීවිතයේ ජීවිතේ හැමාර වෙන්න කලින් මරණයට කලින් මේක සම්පූර්ණ කරන්න පුළුවන් කියලා ප්‍රතිපදාවක් ඉදිරිපත් කළා ඒ ඉදිරිපත් කරපු ක්‍රමයේ සමහර වෙලාවල් වලට රන් කරුවෙක් රන්හි මල හරින්නාසේ තෝක තෝකං කණේ කණේ කියන ප්‍රතිපදා තමයි මේ ਸਰවත සාසනෙම තියෙන ප්‍රතිපදාව චික ටික ක්ෂණයක් ක්ෂණයක් පාස. ඒක නිසා හැම ක්ෂණයක්ම සාධනීයයි කිසිම ක්ෂණයක් හක දාන දෙයක් නැහැ. එක වරකට ගොඩක් අයින් වෙන්නෙත් නෑ කසල මලකඩ කච්චල් ටික ටික ටික ටික අයින් වෙනවා. ඉතින් මේ යෝගාවචරය අර සංසාරයක් පුරාට එකතු වෙච්ච මොහ පටල නැත්නම් කාය දුස්චරිත සුචරිතයක් වඩපත් කිරීමේදී කලබල වෙලා කරන්න බෑ. කරාරලා කරන්න බෑ. ටික ටික තෝරතෝ කංකණේ කණේ ටික තෝකං කියලා කියන්නේ ටික කියන අදහසයි පාලියේ කණේ කියලා කියන්නේ ක්ෂණයක්. ඒ නිසා හැම මොහොතෙම ටික ටික ටික ටික ගෙවම් කරනවා. ඒ ගෙවම් කරන එක සර්වඥාංශ පෙන්වන්නේ රං කරුවෙක් රණී මල හරින්නාසේ වරක ගින්නේ දා පලහන වරක වතුරේ දාලා පුඟවනවා. ආයෙ ගින්නේ දාලා පලහන ආයෙ වතුරේ දාලා පොරව පොංගවලා ඒ මල විතරක් කපනවා රත්තරනේ තියෙන කච්චල විතරක් කපනවා රත්තරන ගෙවෙන්නේ නැති වෙන විදිහට රත්තරන හානි කරන්නේ නැතුව කැටේමට හානි කරන්නේ නැතුව ඉතින් අනිත් වගේ තමයි මේ මිච්ඡා කම්මන්තය අයින් කළ සම්මා කම්මන්තයටපත් වෙන්න වෙන්නේ මේ ක්‍රියාවලියකින් අපි අර සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් කරගෙන කරගෙන යනකොට ඒකේනා එක වරකින් එක දවසකින් නෙවෙයි මේ කෙලස් කැපීම සිද්ධ වෙන්නේ ඒක හොඳට බරසාර ඇතුව හොඳට ගැඹුරත්වයෙන් තේරුම් ගන්න ඕනේ මේ සංසාරම එකතු වුනේ එක දවසේ නෙවෙයි. මට මොහ පටල කියලා කියන්නේ නිසා මේව ගලවනකොට ආත්ම ක්‍රමිකව යන්න ඕනේ. ඉතින් අපි සංසාර ගමනේ සමාන වුණාට කෙලස් ගලවන පැත්තේ අපි එක එක වයස් වල ඉන්නේ සමහර ඇත්තෝ පෙර ඉඳලා ගෙනාවු ශාසනික පුරුදු නිසා සෑහෙන කෙලස් ගලවගෙන ඇති. තව කෙනෙක් යම් පටන් ගන්නවා වෙන්න ඇති. තව කෙනෙක් ඒ දක්ෂ ඇති, තව කෙනෙක් අදක්ෂ ඇති. ඒක නිසා මේ ප්‍රතිපදාව කෙලස් කලවන ප්‍රතිපදාව හරිම විචිත්‍රයි. හරිම එක එක නාටක එක නාට වෙනස්. ඉතින් ඒ කටයුත්තේදී මේ කෙලස් ගැලවීම සිදුවන අතරවාරය. තමන්ගේ විශේෂයෙන් මේ කාය දුස්චරිත ගෙවම් කරමින් කාය සුචරිත එහෙම නැත්නම් මිච්ඡ කම්මන්තේ ගෙවම් කරමින් සම්මා කම්මන්තේට යනකොට ඒ පුද්ගලයා ඒ ජීවෙන ගිවන් කරන කෙලෙස් වලට අන්‍යාත වෙන ජීවන රටාවකට වැටුනේ නැත්නම් මේ ක්‍රියාවලියට බාධා පැමිණෙනවා. ඒක නිසා ඒ කටයුතු කරන ගම අර රියංක වාසයෙන් සක්මන් වාසයෙන් ඉදින්දා කටයුතු වලදී තම විචිත්ත සංතානෙ පැනනගෙන කෙලෙස් දක්මින් දකින්න රණී මලන්න ලංකරුවකසේ ක්‍රමයෙන් ක්‍රමයෙන් කියන අතර තමන්ගේ උරුදු ජීවන රටාව නිසා නැත්නම් කෙලස් පරිත ජීවන රටාව නිසා නැවත නැවතත් ඒ කෙලස් හැප්පෙනවා නම් ඒ පුද්ගලයා කෙලවරක් කරගන්න බැරි වැඩකටපත් වෙනවා. ඉතින් ඒ සමන් කෙලස් කපන වැඩ පිළිවෙලට බහැලා වැඩ කරන ගමන් ඒ ජීවන රටාව පිළිබඳ නැවත සලකා බලන්නේ නැතිව කොච්චර තාක්ෂණික මට්ටමින් විපස්සනා කරන්න ගියත් සමතේ කරන්න ගියත් හොද හොද මඩේ දැන් ඉලක් වෙනවා. ඒක නිසා චක්‍ර කරකෝමි හොද හොද මඩේ මේ පත්තරනේ මලාන්නකොට වගේ ගින්න දානවා වතුර දානවා ගින්න දානවා වතුර දාන යන ගමන් මේ කෙනා ළඟ තියෙන්න ඕනේ අවබෝධයක් මම මේ කෙලස් ගෙවම් කරන වැඩ පිළිවෙලට yaadෙන ජීවන රටාවක් පවත්න්නේ ආජීවයක්ද පවත්වන්නේ එහෙම නැත්නම් මේ ආජීවයේ වැරද්ද නිසා මේ කෙලෙස් හැප්පෙන්න ගැතිය වැඩි වෙනවද කියලා. ඒ නිසා යම් පමණකට කාය දුස්චර්ත වචී දුස්චර්ත අයින් කරගෙන කරගෙන යනකොට යාට ලැබෙන මේ පෙරදක්ම නිසා වෙන ජීවිත කියනවා නම් මේ මේ අදිමොක්ක চৈতසිකය අනුව ඒ පුද්ගලයාම නැවත නැවත සලකා බැලුවේ නැත්නම් තියෙන දේ ගෙවම් කරන අතර අලුතෙන් කෙලස් රැස්වෙන ක්‍රමයක් තියෙනක අයින් කරලා තමන් මධ්‍යම ප්‍රතිපදාවට නැඹුරු එහෙම නැත්නම් කෙලස් අඩු ජීවන රටාවට ගියේ නැත්නම් මේ වැඩ පිළිවෙලට ඒකන අනුග්‍රහ නොකලා වෙන නිසා කම්මා සම්මා වාචා සම්මා කම්මන්තෝට පස්සේ සර්වඥසේ සම්මා ආජීවය කියලා යහපත් ජීවන රටාව කියන මාතෘකාවක් ගෙනත් දානවා. ඒකෝට අර සම්මා වාචා සම්මා කම්මන්ත කියන බොහොම තාක්ෂණික වැඩ වුණාට මේ ජීවන රටාව කියන එක බොහොම සමාජශීලී වැඩක්. ඒක බොහොම ආචාර ධර්මයට ගැලපෙන දෙයක්. ගැලපෙන දෙයක්. ඒක වෙන පිළිවෙකට කියනවා බාහිර සාසනය හා සම්බන්ධ දෙයක්. අර තමන්ගේ වචනය, තමන්ගේ ක්‍රියාව බොහොම පිළිවෙලට සුද්ධ කරන යන අතර තමන් ජීවත් වෙන ජීවන ක්‍රමය නැවත සලකා බැලීමක් නැත්තම් අර වැඩ පිළිවෙල බාධා වෙනවා යම් විදිහට සලකා බැලුවොත් ඒ පුද්ගලයාගේ ජීවන රටාවේ ඇති වෙන වෙනස ඒ පුද්ගලයාගේ භාවනාවට අනුග්‍රහයක් වෙනවා විතරක් නෙවෙයි රටට උනත් පේනවා මේ මනුස්සයා ඉන්නේ මධ්‍ය ප්‍රතිපදාට ගැළපෙන ජීවන රටාවකට යනවා කියලා. ඉතින් අද අපි මේ ඉන්න 2012 වෙනකොට ලංකාව වගේ සංකෘදාන පිළ බෞද්ධ රටක පොඩ්ඩක් ශාසන ඉතිහාසය සලකා බැලුවොත් 1956න් පස්සේ මේ දක්වා يعني බුද්ධ ජයන්ති 2500 ඉඳලා දැන් 2555 ඒ අවුරුදු 55 ඇතුළත මේ භාවනාවේ විශේෂම විපස්සනාවේ සෑහෙන ජීවමක් පිළ තියෙනවා කියලා මිනිස්සුන් වගේ අනේ වගේ ආයතනික පැත්තේ ඉඳවන්නට පේනවා. ඒ නිසා විශාල පිරිසක් මේ සමත විපස්සනා භාවනා ක්‍රම වලට බහගෙන වැඩ කරනවා. අන්නේ බහගෙන වැඩ කරනකොට ඒ ඇත්තන් මේ ක්‍රියාවලිය නිසා සමත අභ්‍යාස නිසා විපස්සනා අභ්‍යාස නිසා භාවනා නොකරන අයට භාවනා කරන්ගෙන් ලැබෙන ආදර්ශය. භාවනා නොකරන අයට භාවනා කරන අයට ලැබෙන පූර්වාදර්ශය දිහා බැලුවොත් ඒක නම් හිතනවා හොඳ වටිනා සමීක්ෂණයක් වේවි අද අපි කොහටද යන්නේ කියලා බලන්න. මේකට සාපේක්ෂව අපි මේ සමීක්ෂණය කරුවොත් ඇමරිකාවේ නැත්නම් මේ සමීක්ෂණය කරුවොත් මැලේසියාව වගේ කියන බුද්ධ ධර්ම පිළිබඳව පසුවිමක් නැති රටක පැහැදිලිවම දැකගනීවි. ඒත් කවදාකවත් මේ සමථ විදර්ශනා භාවනාවත් එක්ක ආජීවගෙන කතා නොකරනවාමයි. කතා කරන්නේ නැහැ. මේ සම්ප්‍රදාන කෝල ආශ්‍රිත රටවල් වල කතා නොකරන බෑ. කතා කරන්න වෙනවා. මෙන්න මේක බටහිර සහ ආසියාකරයේ තියෙන ප්‍රධාන වෙනසක්. ඒ නිසා සංචාරය කරන කෙනෙකුට ඕනවට තරම් පේනවා. ඔත් හදින් විපස්සනා ගැන කතා කරන සමත ගැන කතා කරන ඇත්තෝ තමන් මොන මොන විදිහකට වෙනස් වෙන්න කැමති නැහැ. ඒ ශප්ප පහසු කණ්ඩ කිල්ලනවා, ඒ අයිතිවාසිකම් කතා කරනවා. එතෙන් දිනුනෙ බැරි ඒ පහසු ගන්න තේසයි කියලා හිතනවා. නමුත් මේ පරිසරයට අනුව Taman හැදගැහෙන්නේ මොන විදිහින්වත් කැමති නැහැ. මේක හරි ලස්සන සංසිද්ධියක්. මේ නිසා බුදුදානන් වහන්සේ දේශනා කරන මේ ප්‍රතිරූප ප්‍රදේශ වාසය අමුතු අර්ථකථනයක්. මොන જાති කෙරුවක්වත් මට හිතේ ශාසනය පිටන්නේ නැහැ. මොකද හේතුව එහින සංඝයා හෝ වේවා භවනා කරන ගිහි හෝ වේවා අර තමන්ගේ සීල සමාධි ප්‍රඥා පූර්ණට ගැළපෙන ජීවන රටාවකට හැඳ ගහන්න කැමති නැහැ. ඒ නිසා හැමදාම ඒ සුඛභෝගීත්වය රැකගෙන ඒ ආජීව වෙනසක් ඇති කරගන්න යන නිසා බුදුන් පන්සිහාසික වචනේ කියනවා ශාසනය පිටන්නේ. ශාසනය මුල් බහින්නේ. ඒ වගේම තමයි යම් ආකාරයකට අපි ඒ ඇමරිකන් එංගලන්ත මැලේසියන් වගේ ක්‍රම නියෝජ රටවල කරන්නේ ගියොත් මේ පරිසරයට ගැලපෙන්නේ නැහැ. මේකේ තියෙන බොහොම පරිසරයට ගැලපෙන මධ්‍යම ප්‍රදාශ ගැලපෙන බොහොම අනුපිට ප්‍රශ්න ජායක ජීවිතයකට ගියොත් තමයි භවනා කෙරෙන්නේ. ඒ නිසා මේක මේ සමාජ චිත්‍රය අරගත්තාම කෙනෙක් තමා වශයෙන් මේ කුච්චර කාරෝඩ කරගන්නවා. තමන් මේක හැසිරෙනවද කියලා බලන එක ඒ පුද්ගලයාගේ තියෙන ෂටමායාවී ගති, වංචනික ගතිත් එක්ක අභ්‍යන්තර බාහිර සම්බන්ධකමක් තියෙනවා. ඒ නිසා මේ සම්මා ආජීවය කියලා තමන්ගේ ජීවන රටාව නැති දෙකකින් සලකා බලන්න පුළුවන්. එකක් තමයි භවනා කරන යන්නේකන පිටුරු වෙන ආදර්ශය. දෙක භවනා කරන යනකොට ඒ බුද්ධිල විපස්සනා උපක්‍රේෂ සඳහා ක්‍රියා කරන ආකාරය. පිටත තියෙන පිටින් මේක පරීක්ෂා වෙන ලකුණ තමයි ඒ පුද්ගල එන්නේ එන්නේ එන්නේ මධ්‍යම ප්‍රතිපදාවට එහෙම නැත්නම් අර පිළිමැසුම් ධායක ජීවිතයකට යෙදෙනවා නම් ඒක ඕන කෙනෙකුට පේනවා එන්නේ එන්නේ යා අපි කියන මේ ඒ ඒ පරිසරයට ඒ පසුබිමට ගැළපෙන අමතරවගේ පාවිච්චි කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙනවා. අපි කියන ඒ appropriate technology එකට වැටෙනවා. ඒ ඒක මොකද උගන්නන තැන තමයි අපිට තියෙන බාලදක්ෂ ව්‍යාපාරය. අපිට තියෙන ඔය බාලදක්ෂතා ව්‍යාපාරය ඒකදී කියලා දෙන්නේ ඒ සූදානම් සතියෙන් ඉඳලා තියෙන දේෙන් ගැට ගහගෙන යන ගතියක්. ඉතින් ඒකට පරමාදර්ශය තමයි දුක්ඛ ජීවිතය. යම් විදියකට ඒ බාහිරයේ තියෙන විදියට ඒ පරිසරය ගැළපෙන ගැතිය නැත්නම් සමාජීය වශයෙන් ඒක පේන්නේ නැති වුණාට ඇතුළතින් දැක ගන්න පුළුවන් මේ භාවනාවේදී හම්බ වෙන භාවනා කරගෙන යනකොට හම්බ වෙන සෑම නිමිත්තක්ම සුභෝ වේවා අසුභෝ වේවා අනාගන්න. ඒ භාවනාදී හම්බ වෙන පෙර නිමිති හැම දෙයකදීම අර ෂටගතිය මායාව යටි ඒ පුද්ගලයා මේ අවුපාශයක් ඇති කරගන්නවා. මේ නිසා යම් කිසි කෙනෙකුට මේ සරුවචන් වහන්සේ දේශනා කරන මේ අයිරානික ශ්‍රී සද්ධර්මයේ වැඩ කරගෙන යනකොට ඒ ඉදිරියට ඉදිරිපත් වෙන රූපාකාරය, වේදනාකාරය, සංඥාකාරය, සංස්කාරාකාරය, විඥානාකාරය හරියට වෙනස් වෙන්න පටන් ගන්නවා. අනේ වෙනස් වෙන හැම තැනකදීම ඒ පුදුල ඉතාමත්ම අසත් අමායාවී නැති ගුණ හුවාපකන්නේ නැති ඇති නුගුණ වසන්නේ නැති ප්‍රකෘති තත්ත්වයෙන් යනවනම් මේ ශාසනයේ පුදුරංගෝ උදාහරණතර පෙන්වන්න හදන ඒ විගසන උපක්‍රේෂ පිළිබඳ තියෙන සංකීර්ණතාවලදී බොහොම පහසුවේ මදමාවතට හොයනවා. ඒක නැති එක භාවනා කරනකොට හම් වෙන්නේ ඒ සෑම රූප වේදනා සංඥා සංඛාර පිළිබඳව ඒ සම්මුති ශක්තියට પરමාර්ථයට හැරෙනකොට තියෙන මේ සංක්‍රාන්තියේදී පුදුම අනාගැනිල්ලක් අනාගන්න. ඉතින් මේක සම්බන්ධයෙන් මම බුරුමින කාලේ මම අහපු පරීක්ෂණයක් පිළිබඳව මම මතකයි මම කීපතාවක් කලින් මතක් කරා ඒ කරලා තියෙන බාරේ මැසචුසෙට් වල තියෙන ඉන්සයිඩ් මෙන්ටල් සොසයිටි එකේ මේ ගොඩාක් දැන් රිසර්ච් කරගෙන යනවා මම හිතන්නේ අවුරුදු 30කට වැඩි මේ පරීක්ෂණ පටන් අරගෙන ගොඩාක් ඒකට මුල්ුනේ මහසි භාවනා ක්‍රමය. ඉතින් කෙරුවට පස්සේ යම් යම් භාවනා ප්‍රතිඵල ඒගොල්ලෝ ගන්න ලබා ගන්න බලා පුළුවන් වුණා. උගක් ඒවා ගියේ පැවිදි ගොඩක් සම්බන්ධ වුණේ. පස්සේ ඒගොල්ලෝ ඒ පිළිබඳ සමීක්ෂණ කරනකොට දක්ෂ පින්වන්ත විවිධ ආගම් වලින් එක එක කෙනෙක් එක නතර තෝරාගෙන තිනවා කතෝලික ආගමෙන් එක්කෙනෙක් මුස්ලිම් ආගමෙන් එක්කෙනෙක් Hindu ආගමෙන් එක්කෙනෙක් ශීක ආගමෙන් එක්කෙනෙක් බුද්ධ ආගමෙන් එක්කෙනෙක් ආදි වශයෙන් අනේ වගේ කියලා තමයි පරිශීලනය කරන්නේ ඒක ස්විච්ඡාන් ඉදිරියට යන ඉදිරියට ගියා ඒකලියොල්ල ඒගොල්ලන්ට හොඳ ගුරු දීලා හොඳ උපදෙස් දීලා මෙතන විතර කමඨං සුද්ධ කරමින් අරමුණක හිත තැම්පත් කිරීම බොහොම ඒක ප්‍රත්‍යක්ෂ අරමුණක්. ඒ කියන්නේ මේ සම්මුති අරමුණක් නෙවෙයි. තමන්ගේ වෙලාවේ අස්පන අපිට බුද්ධ විඳින අරමුණක අපි කිනුන සක්මන් කරන පොළොවේ පය වදින හැටි, ඉඳගෙන ඉන්නකොට ඒක තමන්ට ආනාපානෙ වැටෙන හැටි, එන්නත ඉඳගෙන ඉන්න බව වැටෙන හැටි කියන මේ ස්වභාවික අරමුණක ගිහිල්ලා යම් වෙලාවක ඒ අරමුණත් එක්ක හොඳට හිත තැම්පත් වෙනකොට ඒ කිනාට ශරීරයේ සැහැල්ලු ගතිය මනසට ආලෝක සංඥා ඒ වගේම තුනි ප්‍රීති පස්සද්දි සුඛ ධර්ම බහල වෙන පටන් අර ගන්නවා. ඉතින් පහල වෙන පටන් අර ගන්න වෙලාවේදී ඒ අරමුණේ හොඳට සමාහිත වෙන වෙලාවේදී ඒක එක්කෙනකින් අහලා තියෙනවා මේක උන්ට අර්ථකථනයක් දෙන්නේ කියලා. ඒ අර්ථකථන ඒ පුද්ගලයන්ගේ දෘෂ්ටිය හොඳටම එලි කරනවා. ඒ පුද්ගලයාට වාසනාව සඳහන් කරන මේ ආගම් අතර ගැටමක් ඇති කරන්න නෙවෙයි මේ කරන්නේ විච්ච සිද්ධිය. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට භාවනා කර කර ඉන්නකොට ආලෝකයක් පහළ වෙලා හොඳට ආලෝකයේ නිමග්න වෙලා තමන්ට මේක බුද්ධියට සින්න වුණා වගේ සතුටක් ඇති වෙනකොට යම් ආකාරයක කතෝලිකාදී ඇදහිල්ලක් ඇති කෙනෙක් නම් ඒ පුද්ගලයා ඒක අදහන්නේ සරබලධාරී දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණයි කියලා. ඉතින් අර පේනවා අර බයිබලයේ සඳහන් කරලා තියෙන දෙවියන් වහන්සේගේ ගුණ සියල්ලම අර ආලෝකයේ තියෙනවා ඒක ਸਰව ව්‍යාපී හැමතැනම තියෙනවා ඒක එකයි හොඳ නරක කියලා දෙකක් නැහැ හැම කෙනෙක් තැනම තැනම තියෙනවා හැම තැනම තියෙනවා ආදි වශයෙන් ඒ දේව ගුණ ਸਰබලකාරී දෙවියන් වහන්සේගේ තමන් අර අදහන ගුණ ටික තියෙනවා ඒක මුස්ලිම් මිනිස්සුන්ට කිව්වහම අල්ලාහ්මාගේ ගුණ ටික තියෙනවා. හින්දු මිනිස්සුය බලනකොට බ්‍රහ්මින්ගේ ගුණ ටික තියෙනවා. සීක් ගත්තනම් ඒගොල්ලන්ගේ ගුණ ටික තියෙනවා. ඒගොල්ලෝ ඒ පරිශ්‍රණයේදී පරිශ්‍රකයන්ට ස්තුති කරලා කියනවා අපේ ආගම් වල හැටියට මේවා තියෙන්නේ මරණින් මත්තේ වගේ. නමුත් හරියට පොත බැලුවොත් හරියට වැඩේ කරගෙන ගියොත් මේ ජීවිතේම ගන්න පුළුවන් කියලා. මේ ජීවිතේම අපේක සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ පරිශ්‍රණය අපි තෝරගත්තට බොහොම පිසිද්ධ වේවා කියලා. නැත්නම් ස්තුතිවන්ත වේවයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ අර ලැබිච්ච පුංචි ආලෝකය, ලැබිච්ච පුංචි කයේ පහසුව, ලැබිච්ච පුංචි ප්‍රීති සුඛ ඔක්කොම සම්පූර්ණ දේවත්වයකට ආරෝඪ කරලා සම්පූර්ණ කරු ගම්බීරත්වයෙන් තේරුම් ගන්න තුන මේක තමයි නිෂ්ඨාව. මේ තමයි අපේ අධ්‍යාත්මික ගමන නිෂ්ඨාව කියලා. විපස්සනා භාවනා කරන එක විතරක් කියලා තියෙනවා බුදුදහම ආශ්‍රිත දෙටි පරිසං වෙන්න කියලා කියනවා මේ තමයි භාවනාවේ ආරම්භය කියන්නේ. අනිත් ඔක්කොම නිෂ්ඨාව වශයෙන් පෙන්වන්නේ ඒක මෙයා කියලා කියන්නේ මෙතනදි පරිසංගින්නේ කියලා කියන බුදුරජාණන් වහන්සේ වරද ගන්න නැතුව, කන්න ඇති කරන්නේ නැතුව, මාන්න ඇති කරන්නේ නැතුව, දෘෂ්ටි ඇති කරන්නේ නැතුව මෙතන යහට මේක ගෙනියන්න නම් මේ දේෙන් ආඩම්බර වෙන්න හොඳ නැහැ. මේක නිෂ්ඨාව වශයෙන් සලකන්න හොඳ නැහැ. මෙතෙන් තමයි පටන් ගන්න කියලා. ඉතින් මේක පිළිබඳව අර්ථකථන දෙන්නේ මේ ගවේෂකයා විද්‍යාඥයා කියලා තිබුණා මිනිස්යාගේ මූලික දෘෂ්ටිය මූලික සංකල්පනා කොච්චරක් Tamanට ලැබෙන අත්දැකීම විග්‍රහ කරන්න කෙලිම බලපානවද ඒ නිසා ඒ ටික සකස් කරන්නේ නැතුව මොන අත්දැකීම දුන්නත් ඒක අනාගන්න. හොඳ අත්දැකීම් ඉව සාමාන්‍යයෙන් භාවනා කරන පිරිසකට දවස් 3 4 5 6ක් යනවා මේක ලබා ගන්න. ලැබුණාට පස්සේ බොහොම සතුටු වෙනවා. නමුත් මේක පිළිබඳව ෂටගති, මායාවී ගති, වංචනික ගති සම්පූර්ණ අපේ හිත වගලා ගන්න. වගලා ගත්තට පස්සේ මේවා අහලා එහෙම දෙයක් එයි කියලා ලෑස්ති වෙලා ආවොත් මෙන්න මේ විදිහකට මේ මේ බේරෙන්න ඕන කියලා දන්නේ නැත්නම් Taman එකට දෙන්නේ සම්පූර්ණ ඒ ගමන ඒ ලැබිච්ච ලාභය නිසාම කෙලසෙන උත්තරයක්. බුදුජානසී කියනවා මොන ගහක මල් පිපුණා වගේ. මොන ගහක මල් පිපුච්චාම ගහ ඉවරයි. කේල් ගහට බල බෙබුණයි කියලා කියන්නේ කේල් ගහ ඉවරයි. පච්චසාරංව තම්පලං. පච්ච කියලා කියන පොත්තට ඕනම පොතුහර ගහක් ගත්තොත් සාමාන්‍ය ද්විබීජපත්‍රි ශාකවල හරේ තියෙන මැද. ඒක බීජපත්‍රි ශාකවල හරේ තියෙන පොත්තේ. උණ ගහේ හරේ තියෙන පිට පොත්තේ. කිතුල් ගහේ හරේ තියෙන පිට පොත්තේ. ඔල් ගහේ හරේ තියෙන පිට පොත්තේ. ඒකේ මල් බෙබුණයි කියලා කියන්නේ ගහ ඉවරයි. ඒක නිසා මේ සෝබනීට මෙල්ල ලස්සන කරන්න හදලා භාවනා කරන්න යන කටියට හැම ලැබෙන භාවනා ප්‍රතිඵලයක් නිසාම අනවිනක් සිද්ධ වෙනවා. නමුත් සාරේ තියෙන්නේ මැදනම් සාමාන්‍ය සරු ගහකට වැඩිය පොතොහර ගහ මාතකනා කියන්නේ ගහමින් ආස් වෙනවා කියන්නේ. ඒ නිසා භාවනාවේදී මේ වචනේ හදාගෙන ක්‍රියාවලිය නැත්නම් කායික ක්‍රියා හදාගෙන භාවනා කරගෙන යනකොට යනකොට Tamande යම් යම් භාවනා ප්‍රතිඵල ලැබෙනවා කියලා අපි තුන් සීල වශයෙන් ඉන්න පුළුවන් සමාධි වශයෙන් ඉන්න පුළුවන් ප්‍රඥා වශයෙන් ඉන්න පුළුවන්. ඒ එන්නේ එන්නේ නිහතමානී නොවුනොත් එන්නේ එන්නේ එන්නේ සර්වඥාන්සිකේ ගෞරවය වැඩි නොවුනොත් එන්නේ එන්නේ එන්නේ ධර්මයේ කියන නෛර්යානිකත්වයට ගෞරවය නැති වුනොත් එන්නේ එන්නේ එන්නේ Tamande එක මෙතේ ගිනාව සංඥා කරේ ගෞරවය නැති වුනොත් එන්නේ එන්නේ එන්නේ තමන්ගේ සීලය පිළිබඳ ගෞරවය නැති වුණොත් ඒක යාටම හානි පිණිස හිටිනවා. ඇත්තටම මේ විනාශමකත් පාරම. මෙන්න මේ තියෙන අනතුර මේ කියන ලැබෙන හරි අත්දැකීම පවා අදි탁ෂේවටපත් කරලා මමත් මොද්ද භාවනාකාරයෙක් කියලා අනිතකම් කරන්න හදන එකට අනුන්ව බණ උගන්වන්න නැත්නම් ගමඨාන් සුද්ධ කරන්න හදන ඉුවයිදී ඒකේ තියෙන අනතුර දැකගෙන කටයුතු කරන එකනා හැම වෙලාවෙදීම හිතාක් දුටු ගුරුවෙක් ළඟ තියාගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ධර්ම ගෞරවය පිළිටවා ගන්නවා. ඒ ධර්ම ගෞරවය පිළිටීමේ සමාජ ආචාර ධර්මයේ තමයි තමන් ආජීවයේ හැම වෙලාවෙම පිරිසුදු කරන්නේ. මම ඉස්සරහට යනකොට මට ගම්මින් දැන් අනුකූල ලැබෙමින් පවතිනවා. මට සංඥා පුසුසු ප්‍රතිපල ලැබෙමින් පවතින ඒකට අපේ ආචාර්ය પરම්පරාව අපේ මේ ගෙනාපු තේරවාද පරපුරේ මේ පෙරහිතු උතුමන් වහන්සේලා ගත කර ජීවිතයක්ද මම දැන් ගත කරන්නේ එහෙනම් තමයි අඳුරේට යනවා මම කියා පාණ්ඩ යනවා මම මේක ලාභයට හරව ගන්න හදනවා මම මේක සත්කාරයට ගන්න හදනවාද කියන එක හරියට මේ ආජීවය පිළිබඳ පාඩම නැති වුණොත් අනිවාර්යයෙන්ම නුරට තමයි යන්නේ ඒ නිසා මෙතනදී වැදගත් වෙනවා ආචාර්ය પરම්පරාව. සංස්කෘතිය. ඒ ඒ පසුබිම. ඒක නැතුව භාවනා කරන්න ගියාට පස්සේ ඒකලෙල භාවනා කරලා අද ලෝක භාවනා පිළිමද ලියලා තියෙන පොත් කියවලා බලනකොට මේ භාගයට තැම්බිච්ච අල ඌව ගන්න කියලා කාපු කාමින් එකෙත් බන්නරක් වෙනවා. මේක තැම්බෙනකන් කියන්නේ නැතුව ඒ ඉදිරි ගමන ආජීවය සකස් කරන ඒ ලැබෙන අත්දැකීම් තමන්ගේ බුද්ධියට සින්න කරගන්න නැතුව එනේ නෙව්වත් එක සිල්ලම් කරන්න පටන් අරගත්තොත් ඒකේ තියෙන අනතුර සත්‍යවිසුද්ධි ක්‍රමේදී මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී කැට කරලා එන්නලා දීලා තියෙනවා අපේ තේරවාදී ඕනම ආගමක මතක තියාගෙන භාවනා ක්‍රමයක් තියෙනවා අපි හිතානේ ඉන්නේ තේරවාදී බුද්ධ ආගමේ ඉන්න අපි අපිට විතරයි භාවනා ක්‍රම තියෙන කියලා ඒක තන්නේ කර මිත්‍යාවක් හැම ආගමෙම තියෙන භාවනා ක්‍රම. නමුත් ඒ හැම ආගමකම භාවනා ක්‍රම මෙන්න මෙතෙන් ඇවිල්ලා වඳ බහිනවා. ඉතින් ආවට පස්සේ භාවනා කරන අය පැහෙන්න හදනවා. ලාභ සත්කාරට යන්න හදනවා. ඒ නිසා වෙන්නේ මොකද්ද? තමන්ගේම ප්‍රතිඵලය තමන් පිට ආපිට කරදරේ වැටෙනවා. ඒ නිසා මෙතෙන්ද යනකොට භාවනා අසාර්ථක වෙන කෙනාට වැඩිය භාවනා සාර්ථක වෙන කෙනා බාහිර වශයෙන් ආජීවය හදා ගන්න ඕනේ ඇතුළත නිතරම නිහතමානී වෙනවා ඇතුළත නිතරම භගවා ඥානාති අහං ඥානාමි භාග්‍යතුන් වහන්සේට වැටෙනවා මට තේරෙන්නේ මම නොදරුවේ මම මේකෙදි මගේ ඇතුළත ෂටගති මායාවී ගති වංචනික ගති පිළිබඳ අවධියක් ඇති කර ගන්න ඕනේ කියන කතාව හරියම විසිතුරුයි ඒක පේන්න තියෙනවා මේකේ ගැඹුරත්වය මේ සරෝජනාංශයේ මේ ධර්ම ගැඹුරත්වය පෙන්වන්නේ භාවනායකට ප්‍රතිඵලයන් නිසා නෙවෙයි. අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා මේ ප්‍රතිඵල රිලෙවයකට අවුරුදු දැලිපියක් වගේ කපා ගන්න. එතකොට ඉදිරි ගමන නෙවෙයි වෙන්නේ ඒ මනුස්සය ඊට පස්සේ කියන කතාවල් සම්පූර්ණ බුදුජානක වහන්සේ කියපු දේවල් වලට විරුද්ධ කතාවක්. සම්පූර්ණ ධර්මයේ විකෘත වෙන්නේ ඉඳිනවා අසරණයි. ඇත්තටම අසරණයි අහිංසකයි. ඒ මොකද හේතුව ඒ දන්න කියන කෙනෙක් එක්ක ඇසුරු ලැබලා යටහත් පහත් නොකරන නිසා. ඒ නිසා මේ යම් කිසි කෙනෙකුට මේ සම්මා දිට්ඨිය හැදීගෙන එනකොට ඒ කෙනා ඒ අදාළ ආජීවය සකස් කරගත්තේ නැත්නම් ඒ කෙනාගේ වීර්ය ඒ කෙනාගේ ඉදිරි ගමන මොට වෙන ගතිය නොසලකලා ගමන් කළොත් වැරදි ආදර්ශයක් සමාජයට ඇති වෙන වැරදි ආදර්ශයක් ඒ පුද්ගලට ඇති වෙනවා. ඒක නිසා අපි ඊයේ කරපු විදිහට මේ සම්මා කම්මන්තේ නැත්නම් වචී කාය දුස්චර්චේ දුරුවන් කිරීම සඳහා ඒ භාවනා කරන කෙනෙක්ගේ ආදර්ශයට අපි යමු එහෙම නැත්නම් නිදර්ශනයකට යමු ඒ පුද්ගලයා ආරම්භ ධාතු වීර්යයෙන් නැත්තම් පටන් අරගෙන ඥාතියින්ගෙන් පැත්තකට වෙලා වස්තුයෙන් පැත්තකට වෙලා තනි වේලවන දුමින් තනි ඇඳේ නිදමින් ඒ භාවනා කර කර ඉන්නකොට යාට ඇති වෙන භාවනා අත්දැකීමක් අපි ආදර්ශයට ගමු තමන් ගත්ත අරමුණ ආනාපානියෝ පිම්බීම හැකීම දුරට කීකරු කරගන්න පුළුවන් වෙනවා කියලා. වෙන විදිහකට සාද්දතියෙද්දිත් ආනාපානිය අල්ලගෙන ඉන්න පුළුවන්. යම් යම් පයේ පුංචි පුංචි වේදනා තියෙද්දි ආනාපානිය අල්ලන්නේ හරි බවක් දන්නවා අලින්ද පුළුවන්. පුංචි පුංචි අරේ මේ යන්නේ හිතවිලි තියෙනවා ඒත් කමක් නැහැ මේ ආනාපානිය අල්ලගෙන ඉන්න පුළුවන් කියලා. එක්ක කමඨාන සුද්ධ කරගෙන හරි ධර්ම සාකච්ඡාවකදී හරි දැනගෙන මේකන අයිතිලට යනකොට ආනාපානියත් එක්ක ඉන්න පුළුවන් වෙලාව මුලට මුණ දාලා ඉන්න පුළුවන් වෙලාව ටික ටික වැඩි වෙනවා. එහෙනම් නැත්නම් ආනාපානත් එක්ක ඇසුර එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒ ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒ පුද්ගලයාට කමඨාන සුද්ධ කරන කෙනා මතක් කරලා දෙනවා මෙන්න මේ වෙලාවේදී හැකිතාක් මේ අරමුණට කිනා බහලා බලන්නේ කියලා. අරමුණ නිකන් මතු පිට සහැල්ලුවට බලනවා නෙවෙයි මේ අරමුණ මතු වෙන්නේ කොහොමද? මතුනට පස්සේ කොහොමද පේන්නේ? ඒක ගෙවෙන් ගෙවිගෙන යන්නේ කොහොමද කියලා ආස්වාසිය ගත්තොත් ආස්වාසිය මුල මෙහිමයි ඒ කියන්නේ වෙන විදිහට කියනවා නම් ආශ්වාසය එන්නත් ඉස්සෙල්ලා සතියෙන් බලාගෙන ඉන්න කොහොමද මේ ආශ්වාසය මුල පටන් ගන්න කියලා. ඊට පස්සේ මැදට යනකොට නාස්පුඩු පුරවාගෙන ආශ්වාසය පිට වෙනවා කියලා හිතමු. ආශ්වාසය ඇතුලට යනවා කියලා. ඊට පස්සේ ඒක ගිවන් වෙලා ආශ්වාසය ඉවර වෙනකම්ම ඉවර වුණත් සතිය කඩා ගන්න තුො බලන්න. එතකොට ඒ පුද්ගලයා ඉස්සෙල්ලා යන්තම් මේ නීවරණ අතරම දානපානෙත් එක යාලු කරගෙන වැඩි වෙලාවක් ඉන්නකොට ඉන්නකොට ආශ්වාසයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි. ප්‍රසවාසයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා අර මූල කර්මන්තනේ මූල කර්මස්ථානේ වැඩිපුර විස්තර වැඩිපුර ස්වභාව ලක්ෂණ බලන්න බලන්න බලන්න සිද්ධ වෙන්නේ ඒ අරමුණක් බලන හිතත් අතර සමීප සම්බන්ධකයක් එන්න පටන් ගන්නවා. උත්සන්න වෙන්න පටන් ගන්නවා හිත. ආසන්න වෙන්න පටන් අරගත්තට පස්සේ හිත යම් ප්‍රමාණයකට අනුමුණත් එක්ක කිට්ටු වෙගෙන එනකොට එනකොට එනකොට ඒ අරමුණු දෙක අතර ආස්වාස සහ ප්‍රස්වාස දෙක අතර තියෙන මූලික වෙනස්කම් තුනී වෙන්න වගේ දැනෙන්න පටන් ගන්නවා. සමාන වෙන්න වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ කීදිත් යෝගාවචරණී මේ කම්මැලි කරන්නේ නැතුව ඒකාකාරී බවට වෙන්න දෙන්නේ නැතුව දැන් මේ භාවනා මේ දියුණුවක් වෙගෙන ඉන්නේ. මම දැන් මේ සම්මුති සත්‍ය විනිවිදගෙන පරමාර්ථ විදිහට යන්නයි හදන්නේ. ඒ නිසා දැන් හිත හොඳට කර්මන්නේ වෙලා තියෙනවා. අරමුණත් සතියට අහු වෙලා තියෙනවා. නිසා ඒක ආකාරයකම තියෙදි බලන්නේ යනකොට <coughs> මේ අරමුණ හිතයි සමීප වෙනකොට අමතම නිකන් විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍යක් හැදුනා වගේ අරමුණ හිතයි මොන කරදරයක් ආවත් වෙන් කරන්න බැරි විදිහට සම්පාතගත වෙන්න පටන් ගන්නවා. මේක දිගේ යෝගාවචරයා මේ පාර හරි මේක තමයි කරන්න ඕනේ මම ඊයේ පෙර දැන මේකට කලබල වුණා දැන් කලබල වෙන්නේ නැතුව යනකොට මම පුදුමාකාර මේ අපේ අගයන් ආඩම්බරයන් වල මේ අර්ථකථනයේ පුදුමාකාර වෙනසක් වෙනවා ඒ මොකද ඒ යෝගාවචරය මෙතික් භාවනා කරන්න ගොඩාක් උත්සාහ කළා තමයි මේ අරමුණ කීකරු කරගත්තේ දැන් මෙතෙන් යනකොට මොනවදවත් කැඩෙන්නේම නැහැ කිසිම උත්සාහයක් කරන්න ඕනේ ආනාපානෙත් එක්ක හිත එකට බැඳී ගන්න උත්සාහ කරනවා. ඒ වගේම ලැබෙන අත්දැකීම හාත්පසින් පිරිච්ච දක්වාටපත් වෙන්න පටන් අර ගන්න. මොකද දැන් ආනාපානට රිංගගත්ත හිත කවදාකවත් මේ රූප වේදනා ශබ්ද විශ්ේ දඟලන්නේ. එතකොට තමයි තේරෙනවා දැන් මේ ආනාපාන හොඳ සමීපුණාට පස්සේ මේ මම මේ මම නෙවෙයි කියලා අභ්‍යන්තර බාහිර කියන සීමා පේන්නේ නැතුව යනවා. සියල්ලම බලාකුලක් අතට ගියා වගේ අර මෙතෙක් කල් තුන දැන් මමයා කියලා ගත්ත හැඟීම ඔද්දල් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම Tamand මේ ලැබෙන අත්දැකීම කාටවත් කියන්න පුළුවන් ගතිය දුරවන් වෙන්න පටන් ගන්නවා. අත්දකින්න එක නම් 100ක් අත්දකින්නවා ඒක වර්ණගා ගන්න බැරුව යනවා. කියා ගන්න බැරි යනවා. එන්නේ එන්න යොදන ප්‍රයත්නය අඩු වෙලා වැඩි වැඩියෙන් යාදන ගතිය එන්න පටන් අර ගන්නවා. මේන්න මේ දේ වීගෙන එනකොට ඒ යෝගාවචරයට ඇති වෙන හැඟුම නිසා අරමුණේ තියෙන පොදු ලක්ෂණ පේන්න පටන් අරගත්තාම අනායාසයෙන් ගෝ කෙනෙක් මේක විශාල බරපතල ආධ්‍යාත්මික අත්දැකීමක් කියලා හිතාගෙන මම දැන් සෝවන් වෙලා වෙන්න ඇති මම දැන් රහත් වෙලා වෙන්න ඇති කවදාකවත් නැති විදිහට අරමුණේ බොම හිත අල්ලලා තියෙනවා කියලා හරියට අධික වශයෙන් අධිතක්ෂේරයටපත් වෙන්න ඉඩ තියෙනවා. මේ අධිතක්ෂේරයටපත් වීම නිසාම යෝගාවචරයගේ අර එල්ල කඩලා යන්න ඉඩ තියෙනවා. ඒ වගේම කටමැද දොඩවන්න ඉඩ තියෙනවා අනික් අයට කියන්න අනික් අයට බැරි වුණා මේකේ කරගන්න මට විතරයි පුළුවන් උනේ කියලා උච්චාපාණ්ඩ වෙන ගතියක් එනවා. අන්නේ වෙලාවේදී මේ යෝගාවචරයට මේ හැම රූප ධර්මයක් දෙන්නේ ධාතු මනසිකාර වශයෙන්. කොටිම කියනවා නම් ආස්වාස ප්‍රස්වාස අරමුණ නම් අපි භාවනා කරන්නේ නාසිකාග්‍රේ මේ තියාගෙන තියාගෙන භාවනා කරන දැන් මුළු කයම ධාතු වැඩ කවුලක් විදිහට පේනවා. හිත හරියට නාස්කාගරේ විදිහට කොටු වෙන්නේ මුළු කයෙම පේන්න පටන් අර ගන්නවා. ඒක හැම තැනම තියෙන කම්පන චංචල උණුසුම් සිසිල් ගති. ඉතින් ඒකේ පැවැත්මක් Taman දඟලන්න ඕන යන්න පටන් අරගත්තට පස්සේ ඒ රූප ධර්මයන්ගේ මෙතෙක් දැක්කේ එක එක රූප ධර්මයන්ට අදාළ බෞද්ධ පොදු ලක්ෂණ. දැන් සියල්ලටම මේ ඔච්චර කල් දැක්කේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බලන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට මේ සීමාවල් මොකක්වත් නැතුව භාවනාව ඇය ගානක් වුණත් අතපය හොල්ලන්නේ නැතුව දිගට පවත්වන්න පුළුවන් ගතියක් එනවා. අන්න එතනදී මේ රූප ධර්ම વિશે පවා මෙතෙක් දැක්කට වැඩිය විනිවිද දැක් ගන්න පුළුවන් ගතියක් එනවා. ඒ වගේම කවදාකවත් නැති විදිහට අර කයේ තිබුණු වේදනා මොනවාක්වත් නැතුව කය ඒකටම යාදීලා සුඛ වේදනා දුක් වේදනා දෙකේම වාසිදායකපත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමන් අර අරගත්ත සංඥා භෞතික ලෝකේ නැත්නම් සම්මුති ලෝකේ අරගත්ත සංඥාවන් වල ඇති වෙන අලුත් වීම නිසා ඒක බටහිර ලෝකේ නම් කියන්නේ අපේ මොලේ වම් අර්ධකෝලයේ දකුණු අර්ධකෝලයේ අතර පුදුමාකාර සම්බන්ධතාවයක් ඉන්න පටන් අර ගන්නවා. තමන්ගේ මෙතෙක් සංගවේ තිබිච්ච හැම අධිමානසික ශක්තිය, ඒ වගේම විශ්ව දැනුමක් පුදුමාකාර පළල් වීමක් වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම සංස්කරණයක් කිරීමේදී මොකද ඒ වෙලාවේදී සැලසුම් කෙරුවොත් මෙන්න මේ දේ කරන්න ඕනයි කියලා කිසිම තැනක බාධාවක් නැහැ හරියටම ඉල්ලෙට හොඳ සංස්කරණය කරන්න පුළුවන් ගැතිය වගේම හිතේ පිරිසුදුකම එන්න එන්න එන්න පහත පැහැදිලි වෙනවා. ආන්නේ මේ වෙන වෙලාවේදී මේ යෝගාවචරයේ හිතේ බැරි වෙලාවක් ෂටගති තියෙනවනම් මායාවී ගති තියෙනවනම් වංචනික ගති තියෙනවනම් අන්න එතනදී මේ යෝගාවචරය අදි탁ෂීරුවට පස් වෙන තැන ඉඳ වැඩි. තමන් පිළිබඳව අදි탁ෂීරුවටපත් වෙලා මේ භාවනාව කරේ තිබුණු මේ ක්‍රමික වැඩ පිළිවෙල පැත්තක තියෙද්දී කඩාගෙන යන්න පටන් ගන්න පැත්තක. ඒකදී කියනවා සමහර වෙලාවට තමන්ගේ ගුරුවරයාට මේක වාර්තා කරුවාට පස්සේ ගුරුවරයා කියනවා ඕදියා බලබල වෙන්න එපා. මූල කර්මස්ථානේ සරණ තියාගන්න හිතාර්ධයට මූල කර්මස්ථානේ අසුරු කරන්න ඌ ආවට ලොකුට ගණන් ගන්නත් එපා. ගණන් නොගෙන ඉන්නත් එපා කියලා මේකට යෝගාවචර කැමති නෑ. යෝගාවචර හිතනවලු මාපේ මගේ ගුරුවරයා මං විතර දියුනේ මට මේ ඊර්ෂ්‍යාවෙන් තමයි යන්න දෙන්නේ නැත්තේ. නැත්තම් මට මේ වෙලාවේ ඕන කෙනෙක්ව හිත කියවන්න පුළුවන්. මට ඕන කෙනෙකුට ඕනේ ලෙඩස්ව කරන්න පුළුවන්. මට අර හැකියාව තියෙනවා මේ හැකියාව තියෙනවා කියලා උදේ විජයට එන්න පටන් ගන්නවා. අන්න මේ වෙලාවේදී යෝගාවචරය යටහත් සත්‍යචි පෙන්නලා මේ විශේෂ හිතේ යටහිතේ හැකියාවල් නැතිවෙන හදන වෙලාවේදී තමන් මේ සියලු දේ කරන්නේ නිවන් දකින්නයි එන්නට මේ රට්ටුනලවන්න නෙවෙයි ලාභයට සත්කාර නෙවෙයි කියලා හට බේරගත්තේ නැත්තම් මේක තමයි ඒ යෝගාවචරයට ඒ යටිහිතේ තියෙන වංචනික ගති ෂටගති මායාවී ගති පිළිබඳව අවබෝධ කරගන්න කියන අවස්ථාවේදී ඒක හරියට කරගත්තේ නැත්නම් ඒකට ගුරුරයත් හරි අමාරුකටපත් වෙනවා. මේක පිළිබඳව මම විස්තර කරාට පස්සේ රටේ මානසික විද්‍යාව පිළිබඳව හදාරන අපේ මහාචාර්යවරයෙක් මතක් කරලා කිව්වේ බටහිර මානසික විද්‍යාවේ මේ වංචනික ධර්ම කියන මාතෘකාව කවදාවත් සාකච්ඡා කරලා නැහැ. එයා හිතන්නේ Tamanට හිතසුව පිණිස Tamanගේ මනස හැම වෙලාවෙම හොඳ දේ කරනවා කියලා. නමුත් අපේ මනස වැඩ කරන්නේ කියලා කෝටි ගණක් අවුරුදු තණ්හාමාන දිට්ඨියට අහුවෙච්ච මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකල්පයට. ඒ නිසා මේ අලුතෙන් අහුවෙන හැම හැකියාවක්ම හැම ආධ්‍යාත්මික අත්දැකීමක්ම අර කුණු වෙච්ච දිට්ඨිය හරහා කුණු වෙච්ච සංකල්පය අර විස්තර කරන්න පටන් අරගත්තොත් පුදුමාකාර ඇඳිල්ලක් අඳිරු. පුදුමාකාර පටලවිල්ලක් පටලව ගන්නවා. ඉතින් එතනදී ගොඩ ගන්න බැරි தত্ত্বය නිසා අද ලංකාවේ අද ලංකාවේ තියෙන භාවනා ක්‍රම දිහා බලනකොට මේ මූල කර්මස්ථානියක් මේලා කොච්චර යෝගාචරයට උදව් කරනවද ආපහු ගෙනල්ලා හරියට පාට දාන්න. නැත්නම් Taman පිටකොට ගියාද නැද්ද කියලා දැනගන්න. Taman ඉන්නේ මනෝලෝකෙකද කියලා දැනගන්න. Taman ඉන්නේ හීන ලෝකෙකද කියලා දැනගන්න. ඉතින් ඒ නිසා උගෝදෙනෙක් කැමති මේ කායනුපසනාව පැත්තක දාලා වේදනානුපසනාව දිගේ යන්න. චිත්තානුපසනාව දිගේ යන්න. ඊට පස්සේ මේ වගේ අත්දැකීමක් ආපුවාම මොනම විදියක්වත් යෝගාවචරයක් නැති වෙනවා Taman පාරෙන් පිට පැනලද නැද්ද කියලා දැනගන්න. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මේ ෂටගති මායාව ගැටුවට අහුවෙලා භාවනා බොහොම සහැල්ලු කරලා නැත්නම් මේ මේ විදිහට කරපුවා මේ මේ විදිහට වෙනවයි කියලා ඒ තියෙන විස්තර දිහා බලනකොට භාවනාවේ දියුණුවක් ඇති තිබුණට මේ ජීවන රටාව පැත්තෙන් ආජීවයේ පැත්තෙන් ෂටගති පැත්තෙන් මායාවේ ගති පැත්තෙන් සෑහෙන පටලවිලි කරලා ආධුනිකයෝ සෑහෙට නොම යනවා. ඒක නිසා මේවා කතා කරන්න ගියාම වෙන්නේ අපි අනිකුත් භාවනා ක්‍රම විචාර කරනවා අපි විතරයි සරුවඥ අපි විතරයි දන්නේ මේක විතරයි හරි කියලා මේමයි සත්‍ය අනික බොරු කියන කතාවකට වැටෙනවා. ඒක නිසා පරිශ්‍රමයෙන් කතා කරන්න ඕනේ. නැත්නම් අනිකයි විවේචන කරන ප්‍රශ්නට වැටෙනවා. නමුත් වැටෙන්නේ අටුවාචාර්ය වංශ හරිය ලස්සනට විචාර කරනවා වැටෙන්නේ පින් නැති ඇත්තෝ. ඒ අමාරුවට වැටෙන්නේ සිල් ඇති ඇත්තෝ. ඒ අමාරුවට වැටෙන්නේ සමාධිය ඇති ඇත්තෝ. අමාරුවට වැටෙන්නේ ප්‍රඥාව ඇතියත් ඒ සාර පින්ඩය සාර මණ්ඩය මේ වගේ මේ ආජීවය සකස් නොකර ගැනීම නිසා තන්න මේ ෂටගති මායාවේ ගැතිර තියෙන චපල ගති නොදන්නකම නිසා මේ අමාරු වෙන්නට පස්සේ ශාසන බරපතල හානියක් සිදු වෙනවා එකම ක්‍රමයයි තියෙන්නේ මේකට භාවනා කරන අය දැනුවත් කරන්න ඕනේ ලදලද අවස්ථාවේ පුළුවන් තරම් හිතමානි වෙන්න ලදලද අවස්ථාවේ මොනම විද්‍යකින්වත් ලාභ සත්කාර සම්මාන පැත්තට දඟලන්නේ නැතුව ඒ පෙර ආචාර්යයන් වහන්සේලා මේ પરම්පරාවේ ආපු කට්ටිය කොහොමද Tamanගේ ගුණ ධර්ම රැකේ කියන එක ආරසා කරගන්න ඕනේ. ඒ සඳහා මුන්නම ආගමකවත් නැති විදිහට බුදුජානනාංශේ වැටකඩු ගහලා දීලා තියෙනවා. උපාසක කෙනෙක් මෙහෙම ඉන්න ඕනේ. උපාසිකාවක් මෙහෙම ඉන්න ඕනේ. භික්ෂුවක් මෙහෙම ඉන්න ඕනේ. භික්ෂුණියක් මෙහෙම ඉන්න ඕනේ කියලා ඒ ආජීවය සකස් කරගැනීමේ විස්තර බුදුමාකාර විදිහට සරුවත් නැංශේ සඳහන් කරලා තියෙනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ගැන මේක ලස්සනට ඉඳන්දලා ප්‍රස්ථාර කරලා පෙන්ලා දීලා තියෙනවා. සාහින ගානක් පෙන්ලා දීලා රැකිය යුතු පිළිය යුතු ශිල්පද පෙන්ලා දීලා සැහෙන අරසාවක් තියෙනවා. නමුත් මේ ජීවිතුන් පවා දන්නවා, අවිද්‍යාවත් පවා දන්නවා. භාවනා නොකර ඒ භාවනා අත්දැකීමෙන් තොරව ඒ මහානකම කරන්න ගියාට පස්සේ මොනවද කෙරෙන්නේ කියන එක. ඒකේ මොකද්ද ලෝකෙට පෙන්වන ආදර්ශය දිහා බලනකොට ඒ පැවිද්දන්ගෙන් කිසිම ආදර්ශයක් අද ගියන්න ලැබෙන්නේ නැහැ. ඒක මොකද හේතුව සම්බ දුක්ඛ නිසරණ නිර්මාණ සත්‍යකරණත්තාය කියලා සිවුර ගත්තට මේ සීල දුක් වන් කර ලබන්නා වූ නිවන පිණිස මේ සිවුර ලැබේවා කියලා ගත්තට පස්සේ සම්පූර්ණ මහානකම යන්නේ ලාභයට සත්කාට සම්මානයට සිලෝකෙට. ඒක ඉතාමත්ම භයානක පැත්ත තමයි අටුවාචාර්ය වංශලපාව පෙන්වනවා ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලේ ਸਰවඥාන්සේ මේ වගේ පිරිස් ළඟ තියාගෙන මේ වචනේ හදන්නේ මෙහෙමයි දුච්චරිත වචී දුච්චරිත දුරු කරන්නේ මෙහෙමයි කාය දුච්චරිත දුරු කරන්නේ මෙහෙමයි කායික ක්‍රියා හදන්නේ මෙහෙමයි අවදුම් බවතු මෙහෙමයි කියලා අර කිකිලි පැටව ටික තට්ටාසේ තියන රකින්න ඕනේ කියලා දුන්නා. කියලා දෙනකොට මේ මායාවේ මාර දෙයියන් දීහන පිස් වැඩි වෙන්න පටන් ගත්තා. වැඩි වුණාට පටන් ගත්ත පස්සේ මායයා මේ භාවනා කරන්නට දුෂ්කරතා දෙන්න පටන් ගත්තා කියලා කියනවා. අපි ඔය කර්ණිමිති සූත්‍ර අටුවාවේ එහෙම කියලා කියන්නේ භාවනා කරන්නට යක්ෂයෝ ප්‍රේතයෝ ආවිලා කෑ ගහලා බය කරලා භාවනා කරගල දුන්නේ නැහැ කියලා. සර්වඥාන්සේ ඒකට උත්තර දුන්නා. කිසි දෙයකට බය වෙන්න එපා. අඹ අදාහගනි ඔබේ සීලය ඔබ සීල සීල සමා මේ බුද්ධ ධම්ම සංඝ අදාහන ඉස්සරහට යන්නේ කියලා. ඒ නිසා මේ බලවේග ක්‍රියාත්මක කරන්න බැරි වෙනකොට මායя දීපු උපක්‍රමයේ තමයි ලාභ සත්කාර සම්මාන සිලෝක. ලාභ සත්කාර සම්මාන සිලෝක දීපු වාසේ සාසනෙම ගියා. නිසා ਸਰවචන්නාංශයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ ලාභ සත්කාර વિશે තියෙන භයානක කම. ඒකෙදී කියලා තියෙනවා භික්ෂුවකට ආසවට්ටහනීය ධර්ම හතරක්. භික්ෂුවක් පැවිදි වෙලා කල් යන්න යන්න යන්න යන්න සංඝයා සල මිනිස්සු සලකන්න පටන් ගන්නවා. උන්වහන්සේට මෙච්චර වස් තියෙනවා කියලා ඒ චිර රාත්‍රච්ච භාවය වැඩි වෙන්න වැඩි වෙන්න සලකන්න පටන් අර ගන්නට ඒ බිච්චුවේ ගුණධර්ම පිරිහෙන පැත්ත වැඩි වෙන්න පටන් ගන්න මේ සලකුම වැඩි වීම නිසා. දෙකේ බිච්චුව බෞසුත වෙන්න වෙන්න ඔක්කොම හිතනවා මේ හාමුදුරුවෝ දන්න තරම් කියලා ඒ හාමුදුරන් සලකන්න පටන් ගන්න පටන් ගන්න හාමුදුරුවෝ ගුණ පරිහානියක් සිද්ධ වෙනවා. මොකද කියන්නේ ඉතර බෞසුත වෙන්න ඉඩ නැති නිසා. ඒ හාමුදුරන්ට ගොඩාක් ශිෂ්‍යයෝ ඉන්නවනම් වැඩි ධන නායක කෙනෙක් වෙනවා නම් උගෝ දෙනෙක් කොහොමද සලකන්නේ. ඒ වගේම ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න කවුරුත් වගේ සලකනවා. මෙන්න මේ කාරණා හතර බුදුරජාණන්සේ පෙන්ලා තියෙනවා භික්ෂුවකට මොනම තාලෙකින්වත් ගොඩ එන්න බැරි කාරණා හතරක්. ආසවත් හානි ධර්ම කියලා කියන්නේ මෙට්ටහි වෙන ධර්ම. කච්චල් බැඳෙන ධර්ම, කුණු වෙන ධර්ම. ඉතින් ඒකදී මේ ලාභ සත්කාර භයානකම නිසා මායя ක්‍රියාත්මක කරන්නේ ලාභ සත්කාර හරහා. ඒ නිසා භාවනා කරන කෙනා උඩට මතක තියාගන්න ඕනේ ඒ කටයුත්තේදී මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල මොනම විදිහකින් ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට නෙමෙයි නිසන්නාධ්‍යාසයෙන් කරන්නේ. එහෙම නැති වුණොත් ඊ වංචනිත ක්‍රමයට හෝ ෂඩ ක්‍රමයට හෝ මමත් දැන් භාවනාකාරයෙක් මමත් හොඳ සිල්වන්තයෙක් මමත් සමත භාවනාකාරයෙක් කියලා ප්‍රසිද්ධ කරන්න හදනකොට දැන හෝ නොදැන තමන් අර අමාරුවට වැටෙනවා. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා කියනවා ඒ භාවනා කරමින් භාවනා කෙරුවේ නැත අතින් ගියංගෙන් නෙමෙලා රකිතස්තාවලින් අයිවලා සංඝයා ඒ ජීවිතය ගත කරනකොට ගියන වගේ එච්චර තද බල ප්‍රශ්න නැති නිසා සංඝයා මොනවාරි සැලසුමක් කෙරුවොත් ඒකයි වරදින්න දෙයක් නැහැ. හරියටම හරියන්නේ. නිසා සංඝයා අසදකම පටන් ගත්තත් ගියතරොඩදී ආනිසංශ තියෙනවා. බෝධි පූජාවක් දුන්නත් හරියනවා. නසතර බැලුවත් හරියනවා. ඒ නිසා මොන කර්මාන්තයට සංඝයා අත තිබ්බත් හරියනවා මහානකම ඇර. මහානකම විතරක් කරන්න බෑ. මේකට ගියොත් වගේ කියන්න ඕනේ. මොකද කොයි දෙයකට හරි සංඝයා ගාගත්තට පස්සේ දැඩේ යන්නේ සාන්තුවට වෙන්නේ මොකද්ද? සංඝයා ලාභ සත්කාට ඇදලා යනවා අර නිස්සරණ අධ්‍යාශය ඇති. මේකදී මම කියන්නේ ගියෝ බේරලා ඉන්නේ. ගියා වුණත් තමයි මේ භාවනා කරලා ලැබෙන ප්‍රතිඵල ටික ආජීවයට ගැළපෙන විදියට ෂටමායාවි ගති වලින් බරකෙන විදියට කටයුතු කරන්න දන්නේ නැත්නම් ඒකම භාවනාවට බාධාවක් වෙනවා. නමුත් මේකේ තියෙන හොඳේ නැත්නම් මේ ගන්න තියෙන වැඩේ තමයි මේ භාවනා වැඩෙන්නේ ටික ටික ටික ටික. වැඩෙන කාලය තුල අනන්තවත් තමයි නැවත සලකා බලලා යහපත් ජීවන රටාවකට මේ මහානකම මේ භාවනාවට ගැළපෙන ජීවිතයකට යෑම පිළිබඳව පටිතද කරගත්තේ නැත්නම් අපි දන්නේම නැතුව ඉබේම ওই ලාභයට සත්කාරයට ඇදලා යන ගතිය තියෙනවා. ඒක නිසා ආජීවය පිළිබඳව සලක ගන්න පුළුවන් හැම වෙලාවකම සම්මා දිට්ඨියෙන් යුතුව තමයි ඒ ආජීවයේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව. දැඩි සුඛභෝගී වෙන්නේ නැතුව, දැඩි පාරිභෝගිකත්වයට යන්නේ නැතුව, දැඩි සැප සම්පත් ඉල්ලන්නේ නැතුව ප්‍රධාන කාරණා දෙකක්. උපයෝගීතාවයේ බල්ල වැඩ කරනවා. ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරනවා. එයින් පිටට ගිය හැම දෙයක්ම තමයි හිතුවට හිතුවේ නැතත් භවනාට ප්‍රධාන වශයෙන් වීර්ය අඩු කිරීමෙන් බලපාන. ඒ නිසා සිල්පද අපි මේ භාවනා වැඩ පිළිවෙලකදී උපෝසත අට්ඨාංග සීලය කියලා සමාදන් කරන එකට කියනවා ප්‍රාථමික සංවර සීලය කියලා. යොකට පොතේ තියෙන නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරන ඉස්සරහට යනකොට ආජීව පාරිශුද්ධිය ප්‍රත්‍යසන්නිස්සිත සීලය පාචමුක්ඛ සංවර සීලය ප්‍රතිවේක්ෂා කිරීම. ඒ හැම පැත්තෙම පරිතද කිරීම ටික ටික ටික ටික ටික ටික සිද්ධ වෙනවා. ඉතින් එහෙම ඉන්න සමාජික ජීවිතේ නම් තමයි ලේසියි. ඌවේ ඉන්නකොට ඒකේ සෑහෙන අමාරුකම් තියෙනවා මොකද අපි එකිනෙකාට අඳහර පාන ගතිය නිසා. ඌවේ ඉන්නකොට ඒකේ වැඩිකම නිසා ඒ නිසා පුළුවන් තරම් සරල සහැල්ලු ජීවිතයක ගත කරමින් ජීවන රටාව සකස් කරගත්තේ නැත්නම් භාවනා වෙද්දී අර වගේ වංචනික ධර්ම වංචනික ධර්ම නෙවෙයි වට කියන ප්‍රධාන වශයෙන් විදර්ශන උපක්ලේශවලට ලක් වෙන එදිනදා ජීවිතයේ මාන්නකාරකම් ඇති වෙන්නේ ඉති කියනවා. ඒක නිසා ඔය සත්පුරුෂ සූත්‍ර වගේ සූත්‍රවල ਸਰවචරංශෙ පෙන්ලා දීලා තියෙනවා ගියන්ට පැවිද්දන්න සලකනකොට තමන් යම් ආකාරයෙන් කුලවන්තයි කියලා හිතනවනම් ධනවන්තයි කියලා හිතනවනම් ධනවයි කියලා හිතනවනම් ලස්සනයි කියලා හිතනවනම් හැකියාවල් තියෙනවා කියලා හිතනවනම් ඒ සෑම දෙයක්ම ඇත්තටම පෙරපිට කරපු පිණිකේ ලැබෙන්නේ. මොකද භාවනා ජීවිතයේ මෙව ඉස්සර කරන්න ගියොත් අනිවාර්යයෙන්ම අසත්පුරුෂකමක් ඇති වෙනවා. ඒකෙන් කවදාත් කෙලස් කැපිල්ලක් වෙන්නේ නැහැ. මේ විදිහට මේ ගිහි ධර්ම ටිකක් විස්තර කරලා සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් මම අනුන්ට වැඩිය සීලවන්තයි කියලා හරි කල්පනා කරනවා නම් ඒත් අසත්පුරුසයි කියලා. මම අනුන්ට වැඩිය සිල්ලන්තයි ඒ නිසා ආසවලාට බෑ මට පුළුවන් කියලා හිතනවා නම් ඒකත් පංචනික ධර්මයක් වෙනවා. ඒක ෂටගතියක් වෙනවා. ඒකත් මායවි ගතියක් වෙනවා. ඒ නිසා අපේ ලෝ ස්වාමීන් වහන්සේ ඒකෙන් කර්මයක් අහුලගෙන සඳහන් කළා තියෙනවා යෝගාවචරය ගුණ වසංගාගෙන ජීවත් වීමේ කලාව තේරුම් ගන්න. ඔච්චර තමන් සිල් රැක්කත් කදාකෝ එක කාටවත් ඉඟි කරන්නත් එපා. කාටවත් දැනෙන්න අරින්නත් එපා. සිල් ලකිනවට වැඩි අමාරුයි කියනවා මම හිතනවා ඒ වැඩේ. කොච්චර තමන් ඒ ආරසා කරත් අඟවන්නේ නැතුව සිල් ලකින්න එක. ඊට පස්සේ ආපේට මේ පුද්ගලයා මේ සීලය හරි නිසා ධර්මීය ආශ්‍රය කරපු නිසා පළවෙනි ධ්‍යානය උපයාගත්තයි කියන. ප්‍රථම ධ්‍යාන උපයාගත්තයි කියන. උපයාගත්ත ගමන් එයාට පේනවා අපේ පන්ති මෙච්චර හිටියා මට විතරයි ප්‍රථම ධ්‍යානය හම්බුනේ අනික කටට හම්බුනේ නැහැ කියලා සංසන්දනයකට හිත ගියොත් ඒ ඒ කතිය නිසා මේ පුද්ගලයා අසත්පුරුෂ භාවයටපත් දෙවෙනි ධ්‍යාන උපයගත්තත් තුන්වෙනි ධ්‍යාන උපයගත්තත් හතරවෙනි ධ්‍යාන උපයගත්තත් අරූප ධර්ම උපයගත්තත් કોઈ තැනට ගියත් ඒ Taman ලබන ලබන දේ පිළිබඳව නිහිතමානී නොවොත් ඒ පුද්ගලයාට ඉදිරි ගමනට ඒකම බාධාවක් වෙනවා. ඒ නිසා ඉන්දෙන්දෙන්දේ මේක සමාජශීලී වශයෙන් කියනනම් ආජීවය සකස් වෙනවා. ඒ ආජීවය සකස් කිරීම පිළිබඳව සර්වචන් උපදේශ දීලා නැතුව නෙවෙයි නමුත් මම හිතනවා ඒක පුද්ගලික කණි ක්‍රම සාමාන්‍ය බුද්ධිය මතර දාපවතින දෙයක්. අම වෙලාවෙදීම භාවනාවෙන් තමයි අනුග්‍රහයක් ලැබෙනවනම් ශාසනික වශයෙන් අනුග්‍රහයක් ලැබෙනවනම් ඒකිතාක් නිහතමානී වෙලා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වගේ නිතරම ඒ නිහතමානී ගතිය වඩන්න ඒක කලාවක් කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට පැහැදිලිවම ඉදිරි ගමනේ බාධාවල් ඇති වෙනවා. ඒ නිසා වචනේ හදාගන්නකොට කායික ක්‍රියා හදාගන්නවත් එක්කම වැඩෙන සම්මාදිටියත් එක්ක හැකිතාක් දුරට ආජීවයෙන් එහෙම නැත්නම් තමන්ගේ අවතුම් පැවතුම් වලින් ඒකට අනුග්‍රහ කරන ගතිය නොවුනොත් යෝගාවචර විශ්ිනීකට අනතර කරා වෙනවා ඒ අවතුම් පැවතුම් විශේෂ වුණත් තමන්ට ඒ විදිහට භාවනා දියුණු කරන ගමන් නිහතමානී වෙන කල්යාණ මිත්‍ර පරිශදයක් ලැබුණොත් ඒක කියලා නිම කරන්න බැරි ආශිංසනයක් වෙනවා. එහෙම නොවුනොත් කැලයක් අපාගෙන යන කෙනෙකුට වගේ වෙහසක් තියෙනවා. ඒ නිසා එවැනි නිහතමානී මේ කල්‍යාණ මිත්‍ර පරිශුද්ධයක් ලැබුණොත් මම හිතනවා ඒක ඒ පුද්ගලයාට හම්බෙලා තියෙන ඔය වතුරු උපදේශ වාසයේ කල්යාණ සත්පුරුෂ සේවනය සද්ධර්ම ශ්‍රවණිය වගේ දේවල් පෙරපිනකටම ලැබෙන දෙයක්. කදාකත් ඒක උපයන්න බෑ. ඒ කදාකත් ඒක ප්‍රයෝගයෙන් ගන්න බෑ. ඒ පළවෙනි මම භාවනා කරන්න පටන් ගත්ත පළවෙනි අවුරුදු 8 දී මේව පිළිබඳ කිසිම හැඟීමක්වත් මේව පිළිබඳව කිසිම පුහුණුවක්වත් මට තිබුණේ නෑ. ජීවනේ පුදුමාකාර ඉක්මනට මේ ජනප්‍රිය වෙන ඉක්මනට සල්ලි හම්බ කරන ඉක්මනට ලොකු රස්සාවක් කරන ගී ආශාවල් තුන. නමුත් මගේ දුම වෙලාවක් කියන්නේ මට ආශ්‍රය කරන්න හම්බුණා මේ හත් අට දෙනෙක්ගේ පුංචි කණ්ඩායමක් පෙරදින ඉන්න කාලේ විශ්වවිද්‍යාලයට බොහොම සම්බන්ධ ඒ හැම කෙනෙක්ම මම යන්න හදන ඒ නිලවටපත් වෙච්ච කට්ටිය. ඔහේ නිකන් සුදු සූට්යක් අඳගෙන ඉතාමත්ම සරල ජීවිතයක් ගත කරනවා නිකමඩක්වත් බෞද්ධයි කියලාවත් කිව්වේ නැහැ. කවදාකවත් කිව්වේ නැහැ බෞද්ධයි. හැබැයි එකතු වෙලා කතා කරන වෙලාවේදී හරියටම Taman අදාළ දේ අරගෙන කතා කරලා එළියට ගියානේ ආයි කියන බෞද්ධ සංගමයක සභාපති වෙන්නේ නැහැ නායකත්වයක් ඇත්තෙත් නැහැ කොඩිලගේ හෙල්ලිලක් ඇත්තෙත් නැහැ ගත කරන ජීවිතේ ගොඩාක් කල් යනකොට තමයි මට තේරෙන්නේ මේක දරුවෙකුටවත් දෙන්න බැරි විදිහේ වටිනා දායාදයක් වෙනවා කියන්නේ. නමුත් මම මගේ පැත්තෙන් මම සතුටු වුණා එවැනි කිසිම මේ සිලිලාරයක් නැති ජනප්‍රියතාවයට تعلق කරන්නේ නැති ඒ වගේ පිටසක් ඇසුරු කරන්නත් මයි ළඟක් තියෙන නැති මොකක් හරි ගුණයක් අර ගුණයට අදින ගතියක්. ඒක තමයි ඒක නිසා තමයි කාලයක් යනකොට තේරෙන පටන් අරගත්තේ මේ ගුණය වඩන එක නෙවෙයි. ඒව නැත්තම් කියනනම් උත්පාන සම්පදාව නෙවෙයි අමාරුදේ ආරක්ක සම්පදාව. තමන් වඩන ගුණය අරසා කරන එකයි අමාරු. අනිත් අරසා කිරීමෙන් තමයි මේ ආජීවය එහෙම නැත්නම් මේ ජීවන රටාව අවශ්‍ය වෙන්නේ ඒක කුත්‍රිම තද්දින්ම කෙලිම බලපාන පැවිදි ජීවිතේට. නමුත් ගියත්ව පවා ඒක දිනු කරගත්තේ නැත්නම් හැම වෙලාවෙදීම ඉදිරි ගමන කඩකපල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඉපදිච්ච මේ බෞද්ධ පරිසරයේ ඒ තියෙන සංස්කෘතික ලක්ෂණ හැම එකකම තියෙන්නේ මෙන්න මේ විදිහට තනාගත් ගුණ කන්දරාව ආරක්ෂා කරගන්න පුළුවන් පරිසරයක්. අන්නේ පරිසරය නැත්නම් ෂටමායාවී ගති. ඒ නිසා බාහිර ලෝකේ, ව්‍යාපාර ලෝකේ, දේශපාලන ලෝකේ, සමාජික ලෝකේ තියෙන හරියක් ෂටයි. තියෙන හරියක් මායාවී. තියෙන හරියක් පංචනිකයි. ඒ හොදල ගන්න දෙයක් නෑ. එතකොට අපිට එහෙම ලෝකෙක ජීවත් වෙන ගමන් අපිට පුළුවන් ද 100ට 100ක් ওই විදිහට ෂටගති මායාවී ගති නැති තැනකට යන්න චලම බෑ. හැබැයි එකක් කරත හැකි. තිබුණට වැඩිය ෂට ගතිය අඩු තැනකට යනවා. තිබුණට ගතිය මායාව ගතිය අඩු තැනකට යනවා. තිබුණට වැඩිය වංචනික ගතිය අඩු තැනකට යන්න පුළුවන්. ආනේ ඒ සඳහා ආදර්ශයක් වශයෙන් කියන්න තියෙන්නේ භාවනා ජීවිතය ගත කරනකොට සීලය වඩනකොට සමාධිය ටිකක් හරියාගෙන එනකොට ප්‍රඥා වැඩිගෙන එනකොට තමන්ට දැන් ඉන්න හොඳ තත්ත්වයට වඩා හොඳටත් එක්ක සංසන්දනාත්මක වඩා හොඳ தত্ত্ব පිළිබඳ ප්‍රස්තාවල් ඉදෙන්න පටන් ගන්නවා. හොඳයි වඩා හොඳයි දෙක අතර වෙනස තේරෙන්න පටන් ගන්නවා. අනිත් වගේ Tamande වඩා හොඳ ප්‍රස්තාව ලැබුණාට පස්සේ මෙච්චර ආයාසයෙන් මම ලබාගත්ත හොඳ රකින්න ඕනේ ඔය වඩා හොඳ தත්ත්වය ඕනේ නැහැ කියලා වඩා හොඳ தත්ත්වයට නොසලකා හිටියොත් අසත්පුරුෂ වෙනවා. එමේන අවස්ථාවේදී ශක්ති ප්‍රමාණය හොඳින් වඩා හොඳ වෙන් කරගෙන වඩා හොඳට තල්ලුව දෙන්න කායිමත් අහන්න එපා. අද දවල්ත් ප්‍රශ්නයක් අහලා තිබුණා පින සහ කුසලය දෙක මේකද එහෙම නැත්නම් මේ දෙක දෙකක්ද කියලා. ඇත්තට මේකේ සමහර තැන් වල දෙකම සමානාර්ථයක් දක්වලා තියෙනවා. නමුත් ඒකෙදී අපිට වෙනසයි කියලා ගත්තොත් නිමිත් ආරච්චිතන් දෙක පෙන්නම පින කියලා කියන්නේ පවෙන් වෙන් කර ගන්න දේ. පව කියන්නේ නරක නම් පින කියන්නේ හොඳක්. ඉතින් මේ වගේ පිළිසෙට අපි කියලා දෙන්න ඕනේ මේ පව නරකයි පින හොඳයි නම් පින් කරපල්ලයි කියලා කියන දෙයක් නෑ මොකද මේගොල්ලෝ පුපිලිකෝ මේක තීරුම් අරගෙන තියෙන්නේ. නමුත් කුසලයේ කියලා කියන්නේ හොඳත් වඩා හොඳත් දෙක ඉදිරිපත් වෙච්චහම වඩා හොඳ සමීපයේ වඩා හොඳ ඉදිරියේ හොඳ පාවා දෙන එක. හොඳ පාවා දෙන්නේ හොඳ අතාරින එක. මේ අතින් බලනකොට නම් බෞද්ධ ලෝකයේ මොන්ටිසෝරි පන්තිවත් නැහැ. තාමත්ම ලාබාල පහළ බාලාංශ කියයි. මෙන්න මේ කලාව හොඳින් වඩා හොඳ දෙක තේරුම් ගන්න හොඳේ ඉන්න කෙනා වඩා හොඳට දෙන මේ තල්ලුව වඩා හොඳට මේ නැඹුරුව සම්මා වාචා සම්මා කම්මන්ත දෙකට වැඩි තාමත්ම තදින් බලපාන මේ සම්මා ආජීවයට හැම වෙලාවෙම බලන්න ඕනේ භාවනා කරන්න කරන්න ගියාම එnde එnde හොඳ කල්යාණ මිත්‍ර හම්බ වෙනවා. එnde එnde එන හොඳ ධර්ම තේරෙනවා. එnde එnde එnde කරු සරුපින් කිරීමේ අවස්ථාව ලැබෙනවා. එnde එnde එnde ඉච්චර ගොඩාක් කල් කරපු දේ සුළු කාලෙකින් කරන්න පුළුවන් ගතිය එනකොට හැම වෙලාවෙම කුසල කුසලයේ කියලා කියන දක්ෂකම දක්ෂ වෙන්න ඕනේ ඒ වඩා හොඳ දෙයට තල්ලුව දෙන්න. හැබැයි වඩා හොඳ දෙයට තල්ලුව දෙනකොට එnde එnde Tamanට ආශ්‍රය කරගෙන ඉන්න පිරිස අඩු වෙනවා. හොඳ දෙයට ගියාම ඕන තරම් සෙනග ඉන්නවා. විශාල සෙනඟත් එක්ක ඉන්න පුළුවන්. නමුත් වඩා හොඳට යනකොට කල්යාණ මිත්‍රයෝ, ගම්බීර ධර්ම, අවතුම් පැවතුම්, රූක්ෂ ප්‍රතිපදා වගේ දේවල් තමයි ඉදිරි වෙන්නේ. ඒක නිසා ඒ දේ සඳහා ඒ තනංග රුචර්චකම් පාවා දීලා හොකමන්නේ වඩා හොඳ දෙයක දෙන තල්ලුව හරිම අමාරු කෙනෙකුට තව කෙනෙකුට උපදෙස් දෙන්න. එක එකනට එක එකනට ලැබෙන අවස්ථා වෙනස්. අන්න ඒකදී ඒ ආජීව සකස් කර ගන්නවා නම් ලැබෙන ජයග්‍රහණ වලට කියන්න තියෙන්නේ නිතරක ජයක් ලැබෙන්න. කවදාවත් රණ්ඩු කරලා නෙවෙයි හම්බෙන්නේ හොඳටම අවස්ථාව දිහා බලන ඉන්න ඕනේ අවස්ථාව ලැබිලා වඩා හොඳ අවස්ථාව ලැබුණාට පස්සේ හොඳ දේ වුණත් අතහැරලා වඩා හොඳට තල්ලු කරන යන ගතිය ඒක මං හිතන්නේ මේ තේරවාද බුද්ධ ආගමේ තරම් ලස්සනට විස්තර කරන කිසිම තැනක් ඒ සම්බුද්ධානන්ද සසඳහන් කරන්නේ ඉදං නිස්සාය ඉදං පජහත මේ නිසා මේක අතහැරපන් ඊට පස්සේ එතෙන් ගියාට පස්සේ ඊට වඩා හොඳ එකක් හමුවොත් ඒක නිසා මේකත් අතහැරෙනවා. මේ විදිහට තල්ලු කරන තල්ලු කරන ගියොත් විතරයි ඔය අහම්බෙන සත්‍යපට්ඨාන සූත්‍රය වගේ සඳහන් කරලා තියෙන මේ අවුරුදු 7ක් ඇතුළත මේ වැඩේ කරන්න පුළුවන්. දවස් 7ක් ඇතුළත මේ වගේ කරන්න පුළුවන් කියලා. එනින අවස්ථාවේදී වඩා හොඳ අඩු ඝර්ෂණයක් සහිත අඩු දුස්චරිත සහිත ක්‍රමයකට යන්න පටන් අරගත්තොත් එන්නේ එන්නේ අමුතු කලාවක් තේරුම් අරගන්නවා. මේ ක්‍රමයේ ਸਰවඥාන් වහන්සේ ඉන්න කාලේ ජීතවනාරාමයේ හිටියත් ඒක එහෙමමයි. අද අවුරුදු 2600 ඊට පස්සේ ලංකාවේ හිටියත් මේ ක්‍රමය මෙහෙමයි. අපි යම්කින් අපේ මේ ගමනේ ප්‍රගතියක් ලැබලා නැත්නම් ඒ ප්‍රස්තාවල් අඩුවම නිසා නෙවෙයි අපි වඩා හොඳ තිබියදී අපි හොඳ රකින්න තරම් සම්ප්‍රදාන කෝල වෙන්න නිසා ආන ඒකෙදී තමයි ආජීවය පිළිබඳ ප්‍රශ්න තියෙන්නේ මේක අපි සුළු පිළිසක් ඉන්නවා මේක මේ සූරු ඇඳගත්ත කට්ටිය ගොඩක් පිළිස ඉන්නේ සුදු ඇඳගත්ත කට්ටිය ඉතින් ඒ නිසා මේගොල්ලන් මේවා කියනකොට කුීරිසි අයිතේ එහෙම නැත්නම් මේ අපි මහාන්තත්තකම් කියන්න හදනවා කියලා හිතේවි ඒක නිසා හැකි තාක් දුරට Tamange ජීවනට ආකල්ප එහෙම නැත්නම් අපි නැවතුම් පැවතුම් මේ පැවිද්දන්න පැවිදි ජීවිතයට තල්ලු වෙන පැත්තට ජීවිතේ රටක් සකස් කරගන්න හැම කෙනාම මේකෙන් ආදර්ශයට ගත්තොත් ඔක්කොටම නම් බෑ ඒකට වැයන බිනක් තියෙන්න ඕනේ ආදර්ශයට ගත්තොත් භාවනා කරන කෙනෙකුට කියන පොඩ්ඩක් මේ සත්‍ය තේරුම් ගත්ත කෙනෙකුට ආනපන තේරුම් ගත්ත කෙනෙකුට මේ පැත්තට යන්න යන්න යන්න යන්න පුදුමාකාර ඉද ප්‍රස්තාවක් ලැබෙනවා හරියට කියනවා නම් මේ ආනපන ගෙවන් වීගෙන ගෙවන් වීගෙන යනකොට ලැබෙන හිතේ ඉඩ ප්‍රමාණය වැඩි වෙනා වගේ බාධාවකින් තොරව බොහෝම විවේකී තැනකට යනවා වගේ ඉන්දින් ඉන්දින් ජීවිතයට හැදෙනකොට තල්වේ යනවා. නමුත් අර අසත්පුරුෂ ගති තියෙනවා නම් ෂටගති තියෙනවා නම් මායාවී ගති තියෙනවා නම් වංචනික ගති තියෙනවා නම් ඒක දැන්නේ පාළුවක් වගේ. ඒක දැන්නේ මහා තනිකමක් වගේ. ඒක දැන්නේ කිසිම අසුරු කරන්න කෙනෙක් නැති පාළු ගතියක් වගේ. අන්න ඒ බුද්ධාව පහළ වෙන වෙලාවේදී කඩාගෙන ඉදිරියට යන්න නම් සැරයක් දෙකක් තුනක් ජීවිතේ Tamante මේ ප්‍රස්තාව හම්බ වෙනකොට ඒ කාගෙන ඉදිරියට යන ගතිය එන්න නම් මේ ආජීවයෙන් Taman ඒකට සහයෝගය දක්වන්න ඕනේ. ඉතින් මේ බුදුජාන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලා හා සම්බන්ධ ආජීවය හොඳට විස්තර වෙන සූත්‍රය තමයි අපේ ත්‍රිපිටකයේ තියෙන මේ ආර්යවංශ සූත්‍ර දේශනාව. ඒක ඉස්සර සිංහලයේ විශාල ජාතික වශයෙන් අනන්‍යතාවයක් ඇති කරගත්ත සූත්‍රයක්. ඒක විශේෂයෙන්ම රුණි එහෙම නැත්නම් ඔය ලංකාවේ ශාසනීය ස්වර්ණමය යුගයේදී රාජ්‍යානුග්‍රහ ලැබෙමින් ජාතික වශයෙන් පැවතිච්ච දෙයක් තමයි ඉතින් ලස්සනට කියලා දෙනවා මේ සරල නිහතමානී ආගමට බර පරිසරය විනාශ කරන්නේ නැති ජීවිතය ගත කරන හැටි. ඉතින් ඒක ලංකාවට හඳුන්වා දීමේදී අශෝක රජතුමා විශේෂයක් කරලා තියෙන බව එන්න තියෙන අශෝක ශිලාලිපිවල පවා ඒ රැකියුතු ප්‍රතිපදාවල මේ විජේක වේවා පැවිදික් වේවා ජීවන රටාව සකස් කර ගැනීමේදී මේ ආර්ය වංශ ප්‍රතිපදාව කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක එදා ආදර්ශයක් තිබිලා තියෙනවා. අද මේ වෙනකොට මේ ආර්ය වංශ ප්‍රතිපදාව අපෙන් ගොඩක් ඈතට. අපි මේ සුද්ධගේ ප්‍රතිපදාව තමයි කරන්නේ. අපි බටහිර ප්‍රතිපදාව ඉස්සරහට කරන්න ගිහින් ඉවර වෙලා ඒ භාවනා කරාට ඒ ඒ පැවතිච්ච සම්ප්‍රදාන කුලගතයකට විරසක වීම නිසා මම කියන්නේ ප්‍රතිඵල අඩු වෙලයි කියලා දැනට තියෙන ප්‍රතිඵලات හොඳයි. නමුත් වැඩි කරගන්න ඕන නම් ඒ සූරට පින්න පාතට සීනාසනෙට බේත් පිළිකර පිළිබඳව නැවතී සිටි ආයතුම් ප්‍රාතුම් සිටි ආර්යවංශ සූත්‍ර දේශනාව බොහොමත්ම සමාජ ධර්මයක් වුණාට මේ භාවනාවට කෙලින්ම සම්බන්ධතාවයක් පවත්වනවා. ඉතින් ඒක නිසා පෙර රජවරු ඒකට රාජ්‍ය අනුග්‍රහය කරලා පුළුවන් තරම් ඒක දේශනා කරවලා තිනවා. ඉතින් මේ දේශනා කරන මෑත යුගයේ මම දැක්කා ඒ තාපක ආනන්දසිරි ස්වාමීන් වහන්සේ මම දැක්ක මම දැකපු හොඳ ආදර්ශවත් චරිතයක් පරිචර්යයක් උන්වහන්සේ පුදුම විදියට රට්ටුන්ට භාවනා කරත් සාමාජ ජීවිතය පැවැත ජීවිතම් ගත කරත් මේ මධ්‍යස්ථ ජීවිතයක් නැත්නම් නීතිමානී ජීවිතයක් නැත්නම් අවතුම් පැතුම් වලට ඒ සූත්‍රය හරියට දේශනා කරා දැන් ඇත්තටම කියනවා නම් ඔය තාක්ෂණයේ කෙලවරට ගිය රටවල් එහෙම නැත්නම් තාක්ෂණ ගැන විශාල බලාපොරොත්තු ගිය රටවල් ආයස්සරයක් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පරිසරය ගැන කල්පනා කරමින් මධ්‍යස්ථ ජීවිත ගත කරමින් අර ආර්ය වංශ ක්‍රමයට බුදුජානක චීතු ක්‍රමයට හැරිලා එන ගතියක් තියෙනවා. ලංකාවෙත් යම් ප්‍රමාණයක පොඩි ඒ වගේ දිනුවක් තියෙනවා. ඒ නිසා මම හිතුවා හිත ධර්ම දේශනාවට ඒ ආජීවය පිළිබඳව පොඩි අද කරපු මේ නිදර්ශන නැත්නම් හඳුනා ගැනීමත් එක්ක මේ ආර්ය වංශ ප්‍රතිපදාව ගැන කතා කරලා ඒකෙදී භාවනාවට අපි දක්වන අනුග්‍රහය වගේම අපි කොහොමද ඇඳුම කෙරෙහි අපි ක්‍රියාත්මක විය යුත්තේ අපි කොහොමද ආහාරයේ વિશે ඒ ආර්ය වංශ ප්‍රතිපදාව රැකිය යුත්තේ අපි වගේම කොහොමද අපි ඉන්න දේවල් දොරවල් වල සීනාසන පිළිබඳව රැකිය යුත්තේ අපි කොහොමද මේ බෙහෙත් පිළිකර පිළිබඳව භාවනා පිළිබඳ කර යුත්තේ කියලා සාකච්ඡා කරන්න ඉතින් ඒකෙන් මේ කාටවත් ඉඟි කරන්නවක්වත් එහෙම නැතුව මේ දුවල් දරන දසකෝන් පිළිබඳව ආර්ථික විද්‍යා පාඩමක් උකන්න නෙවෙයි අදහස් කරන්නේ ඒ දේවල් මේ අපි යන ගමනේදී සම්බන්ධ කරගත්තේ නැත්නම් මේ මේ ළඟන සීල සමාධි ප්‍රඥා දියුණුව දියුණු කරගන්න අමාරුයි. නමුත් මේක හිතත් මැදින් මතක් කරන්න වෙනවා. අදත් මම ධර්ම දේශනා නිම කරන්න ඉස්සෙල්ලා මතක් කරනවා මේ දේවල් අපි තමන්ගේ ජීවිතය ආධ්‍යාත්මික ජීවන කිරීම සඳහා ජීවන කිරීම සඳහා අලංකාර ගත්තට <clears throat> මොනම හේතුවක් නිසාවත් මේ ප්‍රමාණයේදී අනුන් නම් මනින්න යන්න එපා. ඒකට ඒක හරි භයානක අකුසල කර්මයක් වෙනවා. අසවලයිව කරන්නේ මත නැත්නම් අපිට ඒක ප්‍රශ්නයක් නෑ. අපි පොදුවේ සර්වඥාන්සේ දීලා තියෙන ඒ ආදර්ශය අරගෙන තමන්ගේ ජීවිතේ මම දැන් මෙතන ගත කරන වෙලාවේදී ඒකට මේක සම්පාත කරගත්තොත් විශාල ප්‍රස්තාවක් තියෙනවා. নিকකමෙත හරි වරදිලවත් මේක මගේ අම්මට කියලා දෙන්න ඕනේ. මගේ දරුවට කියලා දෙන්න ගිය ගමන් අනාගතයි. ශිෂ්‍යයට කියලා දෙන්න ගියත් අනාගතයි. ඒ නිසා පුළුවන් තරම් මේක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ පොදු ධර්මයක් වඩපත් කරගන්න අපට ලංකාවම බෞද්ධ කරන්න ලෝකෙම බෞද්ධ කරන්න නෙවෙයි තියෙන්නේ ඒක මම හිතනවා ඒ වගේ ජීවන රටාව ආත්ම සම්බන්ධ වෙන්නේ භාවනා කරන පිටසට තමයි. ඒගොල්ලන් තමයි මේක හොඳට තේරුම් ගන්න පුළුවන් ඉන්නේ. ඒක නිසා යම් ආකාරයකින් තමන්ගේ යහපත් වචන, යහපත් ක්‍රියා හදාගත්ත කෙනා ඒ ගත්ත ගැම්මේදී ඒ ලැබිච්ච ඉදිරි ගමන අවුරුද්දක් ඍජු කරගෙන පෙත සකස් කිරීමේදී ආජීවී කාමත් වැදගත් වෙනවා. ඒ ආජීවී යම් කෙනෙක් ගොනු කරගත්තොත් ඒ පුද්ගලයාට නොනිමෙන වීරියක් ඉදිරියට යන්න යන ධෛර්යමත් වෙන වීර්යයක් එන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් වෙන්නේ අර ඉදිරි කමන්න තියෙන වීර්ය ශක්තිය අඩු වෙනවා. ඒ නිසා ආජීව පාරිශුද්ධිය ඇති වෙන්නේ නැති වෙන්නේ පුද්ගලයාගේ ඒක වීර්යයෙන් රකින්න ඕන එන්න එන්න ප්‍රබෝධමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. එතකොට අර මුලින්ම දේශනාවේ සඳහන් කරා වගේ තමන්ගේ පරිසරයටත් ආදර්ශිකුත් ලැබෙන අතර තමන්ටත් මේ ඉදිරි ගමන එන්න තියෙන බාධක සමාජ මට්ටමින් එන තියෙන බාධා ගොඩාක් අඩු වෙනවා. ඒක නොසලකා අපිට ජීවිතයේ ඔය සම්මා සමාජි වගේ නරපතල තැනකට යන්න අමාරුයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට භාවනාවේ දැනටම ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා හැඟීමක් එහෙම නැත්නම් පෙර නිමිත්තක් පහළ වෙනම නම් ඒ කෙනා ආපසු සමන්ගේ ජීවිතය සලකා බලලා මේ අවතුම් ප්‍රතුම් සකස් කර ගැනීමට උනන්දු වෙනවා නම් ඒක ඇත්තට අභ්‍යන්තර බාහිර සාසන දෙකටම ලොකු ආලෝකයක් වෙනවා. එනිසා භාවනා කරනකොට මේ භාවනා මධ්‍යස්ථානයකට ඉඳගෙන ඉන්න පරියන්කයකට සිය සක්මනකට විතරක් සීමා කරන්නේ නැතුව ඒ ಗುಣ ටික ඒ ශික්ෂණය ජීවිතේ පුරා පැතිරෙන විදිහට බාහිර ශාසන විදිහට පැතිරෙන විදිහටත් සලකා බලන්න සීල දෙනාටම නැවත සලකා බැලීමක් සඳහා අද ධර්මදේශනාවෙන් කාරණා කාරණා මම විස්තර වශයෙන් කියන පුංචි පුංචි දේවල් දක්වා ගියේ නැති වුණාට ඉදිරිපත් කරන කරුණු හේතු ආසනාව වේවා. ඒ අනුව භාවනා මධ්‍යස්ථානයේ කිමිසියල සම්පූර්ණ වෙන්නේ නැහැ. ගෙදරට ගියාට පස්සේ ඉස්සත් එක ජීවත් වෙනකොටත් ඒක ආදර්ශයක් කරගෙන මේ ගත්ත ගැම්ම කඩා නොකරන්න නොගෙන ඉදිරියට යන්න ආජීවය සකස් කර ගැනීමට අදිෂ්ඨාන පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන නැත කරන අපේ හිතට තවදුරටත් ඒකට අදාළ අනිකුත් විස්තර සහිතව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සරුවන් සරණයි.